හොඳයි. අලුතින් සුසමාදම් කරන්න ඕනේ නේද? හොඳයි. අපි එහෙනම් අද දවසට පිටින් තාක්ෂණික කාලයක් තමයි ලැබිලා තිබෙන්නේ. ඒ කාලය තුල ප්‍රයෝජනීය ගන්නට අපි එහෙනම් සාධර්ම ඒ සිද්ධ කරපු භාවනා කර්මස්ථාන කිතාක් නැවත පුහුණු වීම සිද්ධ කරමින් අවශ්‍ය අවශ්‍ය තමන්ගේ ඒ මූලික ගුණාංග රැස් කර ගැනීම සඳහා ඒ මූලික පුහුණු වීම හැකියතාක් සිදු කිරීම කරා.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 ටිකක් අනුගමනය කරන්නට යෙදුණා. මූලික වශයෙන් සිහිපත් කරගත්තොත් අප මේ දින තුනක් තිස්සේ මේ වෙනකොට සිද්ධ කරපු ධර්ම මාර්ගය තුළ වටහා ගත්තා මේ නීවරණ ධර්මතාවයන්ගෙන් යුක්ත වූ තම තමන්ට එනීවරණ ධර්මතාවයන් පවතින තාක්කල් මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්නට බෑ. ඉතින් ඒ අනුව අපි මුලින්ම අවබෝධ කරගත්ත දේ තමයි අවිද්‍යාව නැමැති මූලික අකුසල ධර්මතාවයක්. එහෙම නැත්නම් නීවර ධර්මතාවයක්. අවිද්‍යා නීවරණාන සංගා විස්සං සංතරිතං කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ අවිද්‍යාව කියන නීවරණය. බලවත් වීම හේතුවෙන් සත්‍යාමේ සංසාරයේ චරණය කරනවා හැසිරෙනවා. එහෙනම් අන්නේ අවිද්‍යාව දුරු කිරීමයි අපිට කළ යුතු කාරණේ. නමුත් මේ අවිද්‍යාව දුරු කරන්නට බෑ. තමා තුළ මේ නීවරණ බලවත්ව තිබෙන අවස්ථාවක. නිසා ඒ නීවරණ බලවත්ව තිබෙන අවස්ථාවක සිදු කරන කර්ම ස්වභාවයන් තිබුණා ආසාව තරහ කියන මේ ගති ලක්ෂණත් ඒකට එකතු වෙලා. එතකොට අනේ ආකාරයෙන් කාමච්ඡන්දේ ව්‍යාපාදයේ කියන මේ නීවරණ ධර්මතා දෙක බලවත් වෙනවා අවිද්‍යාව පවතින සිතක් තුල. අනේ හේතුයෙන් කරන්නා වූ සියලුම ක්‍රියාකාරකම් සිතින් හිතන හැම වෙලාවකදීම චිත්ත කර්මයක් සකස් වෙමින් කතා කරන හැම අවස්ථාවකදීම වචී කර්මයක් සකස් වෙමින් ක්‍රියා කරන හැම අවස්ථාවකදීම කාය කර්මයක් සකස් වෙමින් කුමක්ද සිද්ධ වුනේ නැවත භවයක් ඇති කරන්නට සුදුසු වූ කර්ම රැස්වීමක් සිද්ධ වුණා. එහෙනම් මෙන්න මේ කාරණය තථාගත අරිහත් සම්මා සම්බුදු කෙනෙක්ම ස්වයංභූ ඥාණයෙන් අවබෝධ කරගෙන දේශනා කර දක්වනවා. තමන් අවිද්‍යාවෙන් තොර වූ කර්ම සිදු කළ යුතුයි. එනම් කුසල කර්ම වැඩි යුතුයි. මේ භවය Nirodhe සඳහා. ඉතින් භවය තුලදී ඒකාන්ත කොටම 31ක් වූ තලයන් වල සත්‍යයන්ගේ වාසයන් පවතින ස්වභාවයත් ඒ 31ක් තලයන් වලම සෑම සත්වයකටම එක්ක කායික වශයෙන් එහෙම නැත්නම් චිත්ත පීඩා වශයෙන් යම් දුක් ස්වභාවයක් හට ගන්නා ආකාරය අපි මුලින්ම අවබෝධය ලැබුවා. ඉතින් ඒ අනුව එමනම් අනේ ආකාරයෙන් සුගති ආත්ම භාවයක් වන මේ මනුෂ්‍ය ආත්ම භාවය තුලත් අපහාට ඇතිවෙච්චා වූ දුක් ස්වභාවයන් කෙසේදයි කියලා අපි වටහාගෙන ඒකාන්ත වශයෙන් මෙහෙමනම් මේ සිල් සත්‍යෝ මෙවන් දුක් වලට භාජන වෙනවාමයි කියන තීරණය අපි අරගෙන මෙන්න මේ දුකෙන් අත මිදීම සඳහා අපට අනුගමනය කළ හැකි එකම ක්‍රියාමාර්ගය ඒකාන්ත වශයෙන්ම උපත නතර කර ගැනීමයි කියන එක අපි තීරණය කළා. ඒමක් නිසාද ජීවත් වෙන සෑම මොහොතකදීම කර්ම රැස් වෙන ආකාරය මේ වෙනකොට අපි හඳුනා ගන්නවා චේතනාවට එන හැම අවස්ථාවකදීම සිත ඒකාන්තයෙන්ම අවිද්‍යාව මූලික වෙලා සිදුවෙන මේ චේතනාව තුළ අකුසල කර්මයක් රැස් වෙන ආකාරය ඊයේ දවස් වෙනකොට අපි සිත පරීක්ෂා කරමින් අවබෝධ කළා. එහෙනම් අන්නේ අනුව අපි දැන් දන්නවා නිරන්තරයෙන්ම අපට කුමක්ද සිදුවලා තියෙන්නේ මුළු ජීවිත సంతානේ පුරාවටම මුළු සංසාරේ පුරාවටම සිද්ධ වෙලා තියෙන කාරණේ තමයි Tamanට අකුසල කර්ම ස්වභාවයන් රැස්වීම. එහෙනම් ඒ අකුසල කර්මයන් රැස් වෙනවා කියන කාරණේ හේතු කරගෙන ඒකාන්ත වශයෙන් නැවත භවයක් සකස් වෙනවා. එහෙනම් බුදුහාමුදුරුවෝ ඒක දක්වනවා. හුවක් අපිට සිද්ධ වෙලා තියෙන්නේ. දැන් අපි ඉපදුනා පෙර කර්ම විපාකයකට. කර්ම විපාකයකට අපි උපදිනවා. දැන් මේ අපි විපාකයක් ගෙවනවා. එතන මේ විපාකය ගෙවන හැම අවස්ථාවකදීම තමන් අවිද්‍යාව දුරු කරගත්තේ නැත්නම් මොකද වෙන්නේ? නැවතත් භවයක් සඳහා කර්ම රැස් වෙනවා. කම්මා විපාකා සංවත්තේ. කර්මය නිසා විපාකයක් රැස් වෙනවා. විපාකා කම්ම සම්භවෝයි කියලා ධර්මයේ තුල බුදුහාමුදුරුවෝ දැක්විය වුණු නිසා. කර්ම නිසා විපාකයක් ඇති වුණා. දැන් මේ ජීවිතයේ යන විපාකයක් පෙර ආත්මභවයේ සිදු කරගත්තු කර්මයේ විපාකයකට අපි ඉපදුනේ. එහෙනම් ඒ විපාකයේද ළමං නැවත කර්ම රැස් කරගන්නවා. නැවත භවයක් සකස් කරනවා. ඉතින් මේකෙන් ගැලවෙන්න ක්‍රමය තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ. ජීවත් වෙන තුල අනිවාර්යෙන් කර්ම රැස්වීමක් වෙනවා. එයින් ගැලවෙන්න නම් තමන් අවිද්‍යාවෙන්තර වූ කර්ම සිදු කරන්නට වෙනවා. ඉතින් ඒක सिद्ध කරන්න බෑ තමන් තුළ නීවරණ බලවත් නම් ඒ නිසා අපි මුලින්ම තේරුම් කරගත්තා නීවරණ බලවත් වූ තැනක අපිට එක විටම මේ නීවරණ නැති කිරීමේ ස්වභාවයකට එන්න බෑ. එහෙනම් මූලික වශයෙන් අපි පළවෙනි පියවරක් අනුගමනය කරා නීවරණ යටපත් කර ගැනීමේ ක්‍රියාකාරකම්. ඒක මූලික වශයෙන් පැහැදිලි කරා තමන්ට මුල් දවසේ ආනාපාන සති භාවනාව කරමින් තමන්ගේ නීවරණ යටපත් කරගන්න එක. ඉතින් මේ ආනාපාන සති පමණක් නෙවෙයි ධර්මයේ තුල තියෙන්නේ තව බොහෝ කර්මස්ථාන තියෙනවා කිනම් කර්මස්ථානයක් හෝ වේවා භාවිතා කරමින් Tamanට නීවරණ යටපත් කරගත යුතු වෙනවා. ඒ නීවරණ යටපත් කරගත්තා වූ සමාධිමත් වූ සිතක් ගොඩනගාගෙන Taman කුමක්ද කළ යුත්තේ? අනේ යටපත් වූ නීවරණ සහිත වූ සිත එහෙම නැත්නම් සමාධිමත් සිත කියනවා නීවරණ වලින් තොර වූ සිහිය සම්මා සතිය භාවිතා කරගෙන තමන් මේ ලෝකයේ පිළිබඳව සත්‍ය මෙනෙහි කළ යුතු වෙනවා ඒ කියන්නේ විද්‍යාව භාවිතා කළ යුතුයි. ඉතින් ඒ සඳහා අවශ්‍ය කරුණු අපි ඉගෙන ගත්තා. මූලික වශයෙන් අපිට තමන්ගේ කය සහ සිත කියලා ස්වභාවයන් දෙකක් තියෙනවා. එහෙම නැත්නම් ඒක අපි අජීවී ලෝකය සහ ජීවී ලෝකය වශයෙන් සැලකුවා. ඒ අනුව අපි පරිේශනයක් සිදු කළා මේ කය පිළිබඳව. ඒ පරිේශනය තුළින් අපි මුලින්ම කය පරීක්ෂා කිරීමට භාජනය කරලා වර්තමාන තත්ත්වයේ කය පරීක්ෂා කරා කොටස් 32ක් විදියට. හිස මුදුනේන් පටන් යටිපතුල දක්වා මේ හැමෙන් වට වෙච්ච මේ කයේ ස්වභාවය බුදුහාමරෝ දක්වනවා උද්දම් පාද තලාදෝ කේසමත්තකා තතපරියන්තම් පුරන් නානප්පකාරස්ස අසුචිනෝ පච්ච වෙක්කති එහෙනම් මේ කියන කය යටිපතුලෙන් උඩ කෙස් යටින් යට මේ හැමෙන් වට වෙච්ච ශරීරය දෙතිස් කුණපයක් විදියට අපි තේරුම් කරගත්තා. ඉතින් අන්න ඒ විදියට කෙස්ලොම් නියදත් ආකාරයේ අපි ඒක පරීක්ෂා කරලා අවබෝධ කළා. එතන සත්‍යයක් නැහැ. එතන පුද්ගලයෙක් නැහැ. එතන ජීවයක් නෑ ඒ කැලේ 32 මම මගේ කියන්න බෑ. ඒ කැලේ 32ට ආශා කරන්න පුළුවන් ඒව නෑ. තියෙන හැම වෙලෙම පිළිකුල් සාගත දුර්ගන්ධයෙන් යුක්ත අසුබ ස්වභාවයන් ටිකක් විතරයි. ඉතින් අපි එතනින් අතර උනේ නෑ ඒ සම්මා ඥානය තවදුරටත් ප්‍රගුණ කළා. ඒ සම්මා ඥානය වැඩි දියුණු කරගන්නමින් අපි මොකද කළේ? තවදුරටත් බැලුවා මේ කොටස් 32 කිනම් ආකාරයකින් සකස් වුණාද? අනේ පරිශ්‍රණය කරනකොට අපිට මේ මුළු ලෝකය ගැනම අවබෝධයක් ලබන්න පුළුවන් වුණා. අජීවි වශයෙන් සැකසෙන ලෝකේ සියල්ල පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන සුද්ධාෂ්ටක ධර්මතාවයන්ගේ නිර්මාණ කියලා වඩහා ගත්තා. ඉතින් ඒ අනුව අපි මේ ධාතු ස්වභාවයන් ටිකත් වෙන වෙනම පරීක්ෂා කර ගැනීමේ ක්‍රමවේදය අඳුරගත්තා. තනි තනියෙන් අපිට අඳුරන්නට බැරි බවත් ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය එකතු වෙච්ච අවස්ථාවක හඳුනා ගන්නට හැකි බවත් තමාගේම ආයතන භාවිතයෙන් පරීක්ෂා කොට තමා විසින් අවබෝධ කළ යුතු බවත් තේරුම් අරගෙන ඒ පරීක්ෂණ ක්‍රමවේදයන් ටික වටහාගෙන අපි ඒ භාවිතය සිද්ධ කරමින් අවබෝධයක් ලැබුවා. මුළු ලෝක ධාතුවේම මේ ධාතු වටින් නිර්මාණය වෙන වර්ග 12ක් විතරයි තිබුණේ. අභ්‍යන්තර වශයෙන් ආයතන සහ බාහිර වශයෙන් ආයතන. එහෙනම් මේ කය කොටස් 32ත් ඒ සුද්ධාෂ්ටක නිර්මාණය කියලා අපි වටහා ගත්තා. ඉතින් ඒ අනුව මුළු ලෝකෙම තියෙනෙත් වර්ග 12ක් වූ ආයතන පමණයි සුද්ධාෂ්ටක නිර්මාණ. ඒ සියල්ලේම தත්ත්වය අපි තේරුම් කරගත්තා බුදු කෙනෙක් අවබෝධ කරගත්ත කාරණේ අනිත්‍ය කියන ලක්ෂණයට යටත් වෙනවා. දුක්ඛ කියන ලක්ෂණයට යටත් වෙනවා අනාත්ම කියන ස්වභාවයට යටත් වෙනවා. අනිත්‍ය වශයෙන් බැලූ කලෙහි අපි තේරුම් කරගත්තා කාලයක් දක්වන්නට බැරි තරම් වේගයකින් මේ සුද්ධාෂ්ටක රූප කලාපයන් ඇති වී නැති වී යනවා. ඒක අපිට මනින්නට බෑ ඒක. ඒක ධර්මය තුල සඳහන් කර තිබුණත් අපිට හොයන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. අපේ ඉන්ද්‍රියන්ට ගෝචර වෙන්නේ නෑ. නුවණින් පමණයි මේක අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. ඒ අය බුදුහාමුදුරුවෝ දැරුවේ ඒතු විඤ්ඤෝ පුරිසෝ නුවණ තියෙන පුරුෂයාට තමයි මේක තේරෙන්නේ පඤ්ඤාවතෝ අයන් ධම්මෝ. මේ මාගේ ධර්මයේ ප්‍රඥාවන්ත ආය සඳහා. එහෙනම් අන්නේ යනුව අපි අවබෝධයක් ලැබුවා. ඊට හේතු කාරණා රාශියක් අපි වටහා ගත්තා බුද්ධ දේශනාවේ තිබුණු පරිදි. නම් මෙන්න මේ ආකාරයට සියලුම රූප කලාපයන් සුද්ධාෂ්ටක නිර්මාණයන් මේ මොහොතේ ඇතිවි මේ මොහොතේම විනාශයටපත් වෙලා වෙනත් යමක් බවට පත් වෙන බව ධර්මයේ තුල පැහැදිලි වශයෙන් දැක්වුවා. ඒ අනුව බුද්ධ වචනය නම් උපාදෝ පඤ්ඤායති ඇතිවීමක් පනවනවා වයෝ පඤ්ඤායති. එතකොට නැතිවීමක් පනවනවා. අඤ්‍ය තත්ත්ස්ස ත්‍රිතස්ස පඤ්ඤායති. අන්‍ය වූ තත්ත්වයක් මෙතන ක්‍රියාත්මක වෙනවා කියන එකයි බුදුහාමුදුරු දැක්වේ. ඒතර පවතින්නේ නැහැ කිසිවක් අන්‍ය තත්ත්වයක් බවට නිරන්තරයෙන් මේක පරිවර්තනය වෙනවා. මිස පැවතිච්ච කිසිවක් නැහැ. එහෙනම් ඒ தත්ත්වය තුළ අපි තේරුම් කරගත්ත දුක්ඛ ස්වභාවය මොකද්ද? මේ ධාතු ක්‍රියාකාරීත්වයක් මිස සත්පුද්ගල භාවයක් නැහැ, ශූන්‍ය භාවයක්. එහෙනම් නිස්සත්ත්වෝ නිජීවෝ ශූන්‍යෝ කියලා ධර්මයේ තුල පැහැදිලි කරේ. ඒ කාරණේ සත්වයක් නෙවෙයි ජීවියක් නෙවෙයි ශූන්‍යතාවයක් විතරයි. හිස් බවක් කියලා අපි දුක්ඛය තුල දැනගත්තා. එහෙනම් අනාත්මතාවය තුළ අපි අවබෝධ කරා මේ අනිත්‍යතාවය දුක්ඛතාවය මම මගේ කියලා මට අවශ්‍ය විදිහට වෙනස් කර ගැනීමේ ක්‍රමවේදයක් මේ ලෝක ධාතුවේ කොතනවත් නැහැ. ඒ සොයන්ව අනිත්‍ය දේ නිත්‍ය කරගන්නට දුක්ඛ දේ සත්‍යයක් බවට හරව ගන්නට හැකියාවක් ලෝකේ කාටවත් නැහැ. එහෙනම් අන්නේ ස්වභාවයෙන් අනාත්මතාවයෙන් යුක්තයි කියලා අවබෝධ කළා මේ සුද්ධාෂ්ටක නිර්මාණ සියල්ලම. ඒතර අපි ඒවා පරීක්ෂා කරලා කායානුපස්සනාවේ යෙදিলা මේ සිත විසින් ඇති කරගත්තා වූ මුලාව සිත මේ කයට වහල් වෙලා මේ කය භාවිතා කරමින් මේක සුබයි වටිනවා ඒක නිට්ටයයි සාරයි කියන මෙන්න මේ විකෘති මානසිකත්වයෙන් සිටින තාක්කල් මේ ලෝකේ යථාර්ථය අවබෝධ කරගන්නට බැරි බව අපි ප්‍රායෝගික පරිශ්‍රණයකින් තේරුම් කරගත්තා. ඒ අනුව බුදුහාමුදුර දක්ව පරිතින් හරකෙක් මරලා වෙන වෙනම හරකගේ කොටස් දකින්නවා වගේ කයෙන් සිත වෙන් කරලා අපි පරීක්ෂා කරලා අවබෝධ කරා මේ කයට සිදුවෙන දේ. අපි ඒක අනුව කයේ තිබුණු කොටස් සියල්ල එක එකක් පාසා වෙන් කරලා පරීක්ෂා කරලා නුවණින් මොකක්ද සිද්ධ වෙන්නේ. අපි එතකොට තහවුරු කරගත්තා ඒකාන්ත වශයෙන්ම මේ ලෝකයේ සුද්දාෂ්ටක නිර්මාණ සියල්ල අනිත්‍යමයි. දුක්ඛමයි, අනාත්මමයි, අසුභමයි. කිසි කාලයක ඒක වෙනස් වෙන්නේ නැහැ. අතීතයේ එහෙමයි වර්තමානයේත් එසේමයි අනාගතයේත් ඒ ආකාරයෙන්මයි. එහෙනම් මේ தত্ত্বය ප්‍රත්‍යක්ෂ කරමින් අපි රූප ලෝකය පිළිබඳව සක්කාය දිට්ඨිය දුරු කර ගැනීමේ ක්‍රියාමාර්ගයේ සිද්ධ කරා. හොඳයි වටිනවා මම මගේයි කියන සංකල්පය බිඳගත්තා රූප ලෝකය ගැන. විචිකිච්ඡාව අපි හරගත්තා බුදුහාමුදුරුව මොකක්ද කියලා දෙමුනේ බුදුහාමුදුරුව කවුද? ඇයි බුදුහාමුදුරුව අරහන් වුනේ? කොහොමද අරහන් වුනේ? සම්මා සම්බුද්ධ වුනේ මේ සියල්ල අපි දැක්කා. ධර්මය මොකක්ද කියලා අපි දැනගත්තා. සංගයා කියන්නේ කවුද කියලා අවබෝධ කරා. එහෙනම් තෙරුවන් පෙරේ තමන් තිබුණු විචිකිච්ඡාවන් දුරු කරගන්නමින් තමන් එසේ ඒ බුද්ධ ආදී යටතැන්හි සැක දුරු කර ගැනීමේ ක්‍රියාමාර්ගයට ආවා රූප ලෝකය ගැන. ඊළඟට අපි ඒ ආකාරයෙන් තේරුම් කරගත්තා මේ රූපයන් තුළ කිසිදු ආකාරයක සීලයක් පවතින්නේ නැහැ. ප්‍රඥාව විතරයි සීල රැකිය යුත්තේ. එනම් ඒ අනුව සීලබ්බත පරාමාසය කියන ධර්මතාවය තම තුළින් විඳ වැටෙනවා රූප ලෝකය ගැන අපි එසේ ඒකායන් පස්සනාව කරමු. කායනුපස්සනා කරලා අපි අන්නේ தත්වය උදා කරගත්තේ ඊයේ දවස තුල. ඊළඟට අපි මොකද කරේ මේ කායනුපස්සනා කළා නිමා වුණාට අපට මේ සිත කියලා කොටසක් තව තිබුණා. මේ සිත කියන කොටසේ පිළිබඳව තිබුණ සැකය දුරු කරන්නට ඕනේ අපි අවිද්‍යාව දුරු කරන්නට ඕනේ. එහෙම නැත්නම් විචිකිච්ඡාව කියලා කිව්ව එක. එහෙනම් ඒක දුරු කරන්න අපි මේ සිත කියන්නේ මොකක්ද කියලා පරිේශණයේ ඊයේ දවස තුල සිද්ධ කරමින් අවසානයේ වෙනකොට සිත කියන්නේ මොකක්ද කියන එකත් අවබෝධයක් ලැබුවා. මුලින්ම තේරුම් ගත්තා සිත කියන්නේ ධර්මතාවයක්. දැනෙනවා කියන ක්‍රියාකාරීත්වය එතකොට දැනෙනවා කියන ක්‍රියාකාරීත්වය සෑම සත්‍යයක් තුළම ආයතනයන් තුළ ක්‍රියාත්මක වෙනවා. ඒතර ආයතනයන් තුළ ක්‍රියාත්මක වෙන මේ දැනීමේ ස්වභාවය ඒ මොහොතේ හටගෙන ඒ මොහොතේ නිරුද්ධ වෙනවා මිස කවදාකවත් පෙර පැවතිච්ච එකක්වත් අනාගත එකක්වත් අපිට මෙතනින් දකින්න ලැබෙන්නේ නැහැ. එහෙනම් ඒ தත්ත්වයේ අනුව අවබෝධය ලැබුවා අපි දැනීම යන තමන් සතු දෙයක් මේ මොහොතේ හටගන්න ස්වභාවයක් මේ මොහොතේම නැති වෙනවා. එහෙනම් චිත්ත ස්වභාවය අපි අඳුරගත්තා. දැනීමක් හැර අන් කිසිවක් ඇත්තේ නැහැ. මේ දැනීමේ ස්වභාවයත් අපි අවබෝධ කරගත්තා කොහොමද ඇති වෙන්නේ. ඒතර අපි තේරුම් කරගත්තා තමා තුළ තිබෙනා වූ අභ්‍යන්තරික ආයතනෙ තිබෙන්නට ඕන. බාහිරින් අරමුණක් සමග මේ ආයතනෙ ගැටෙන කල්හි විඥාන කියන ධර්මතාවය ක්‍රියාත්මක වෙලා දැනීම උපද්දවනවා කියලා අපි තේරුම් ගත්තා. ඒතර මෙන්න මේ විදිහට තුම්පාංගෝග එකතුවක් විදිහට මේ සිතක් ගොඩනගෙනවා. සිත යන සංකත ධර්මතාවයක් සකස් වෙච්ච දෙයක් කෙනක හේතුඵල ධර්මතාවයක් බව අපි අවබෝධ කළා. එහෙනම් ඒ අනුව අපිට මෙන්න මේ විඥානය කියන්නේ මොකක්ද කියන ගැන ගැටලුවක් තිබුණා. අපි ඒකත් නිර්වුල් කරගත්තා විඥානය අනුව. ක්‍රියා සමූහයක් පමණයි. ඒක නාම ධර්මතාවයක් විදිහට බුදුහාමුදුරු දැක්වූ චෛතසිකයන් 52ක ක්‍රියාකාරීත්වයක්. ඒ ක්‍රියාකාරීත්වයක් විදිහට අපි අඳුරගෙන ඒ ක්‍රියාකාරීත්වයන් දල වශයෙන් වටහා ගත්තා සියලු සිත්වලට සාධාරණ වශයෙන් සබ්බචිත්ත සාධාරණ චෛතසික ධර්මතාවයන් විදිහට බුද්ධ වචනයේ තිබුණු පස්ස වේදනා සංඥා චේතනා මානසිකාර ජීවිතයේ ඒකාග්‍රතාවය කියන මේ සියලු සිත්වලට සාධාරණ චෛතසිකයන්ගේ ක්‍රියාකාරීත්වය දල වශයෙන් හඳුනාගෙන ඒ ක්‍රියාකාරීත්වය කිසියම් ආකාරයකින්වත් එසේ අපිට සිතක් සකස් වෙන කල්හි අඳුරන්නට බැරි බවත් වටහා ගත්තා. ඉතින් එය තථාගත සම්මා සම්බුදු කෙනෙක් හැර අන් කවරෙක්ටවත් දකින්නට ලැබෙන කාරණාවක් නොවේ. ඉතින් අපි එයින් ප්‍රකට කරගත යුතු වැදගත් වූ කාරණේ තේරුම් කරගත්තා මේ විඥාන ධර්මතාවයේ යනු නිත්‍යයක් නොවේ. එයත් මේ මොහොතේ හටගන්නවා දැනීම හටගන්න වෙලේ ඇති වෙනවා. ඒ මොහොතේම දැනීමත් සමග නැති වෙනවා. ඒ කුප්පාදයක නිරෝධ වශයෙන් එකට ඉපදිලා එකට නිරෝධ වෙන ධර්මතාවයක් නම් එහෙනම් එයත් අනිත්‍යතාවයට යටත් වෙනවා, හටගන්නවා, නිරෝධ වෙනවා. ඉතින් ඒ වගේම පෙර පැවතුනේ නැහැ මේක. මේ ධර්මතාවයන් ටික පෙර පැවතුනේ නැහැ අවසාන ඉතුරු වෙන්නේ නැහැ. එහෙනම් එයත් දුක්ඛතාවයට යටත් වෙනවා. පැවතිච්ච යමක් නැහැ එතන. එහෙනම් මේක මම මගේ කියලා පවත්වන්න බෑ මේ විඥාන ධර්මතාවය. එයත් අනාත්ම ධර්මතාවයට යටත් වෙනවා. එහෙනම් මෙන්න මේ தത്വයට එනකොට අපි නාම ධර්මතාවය එහෙම නැත්නම් විඥානය කියව එක එහෙම නැත්නම් පණ කියලා මේ සම්මුති ලෝකේ හඳුන්වන මේ ක්‍රියාකාරීත්වයේ ස්වභාවයත් අනිත්‍ය ධර්මතාවයට යටත් දුක්ඛ ධර්මතාවයට යටත් අනාත්ම වූ ස්වභාවයක්මයි කියලා ප්‍රත්‍යක්ෂ කරගත්තා. එතකොට ආන්නේ ප්‍රත්‍යක්ෂතාවයට පැමිණෙමින් අපි අවබෝධ කරගත්තා මෙතන තියෙන්නේ හේතුඵල ධර්මතාවයක් පමණයි. පෙර නොතිබීම යම් වූ හේතු සමූහයක් ක්‍රියාත්මක වෙමින් ඇතිවෙච්ච යම් தත්ත්වයන් ටිකක් මිස පැවතිච්ච කිසිවක් නැහැ කියන එක ප්‍රත්‍යක්ෂ කරගත්තා. එතකොට අපි දැක්ක දේ තමයි මේ ආයතන එකක්වත් ලෝකේ තිබුණේ නැහැ මේ මොහොතේ සකස් වෙනවා ශුද්ධාෂ්ටක රූප කලාප ධර්මතාවයන්ගේ ක්‍රියාත්මකභාවයේ හේතුවෙන් ඒ වගේම බාහිර ලෝකයේ තියෙන රූප සියල්ලත් ඒ ශුද්ධාෂ්ටක රූප කලාප ක්‍රියාකාරීත්වයෙන් හටගන්නවා. ඒ මොහොතේ මේ විඥාන ධර්මතාවයෙන් එකට එකතු වෙමින් දැනීම කියන ස්වභාවය හටගන්නවා. මේ සියල්ලම එක මොහොතේම ෂණයෙන්ම භංග වෙලා යනවා. ෂණ භංගත්වයකට අයිති වෙනවා. මේ தත්ත්වය තමයි අනිත්‍ය වශයෙන් ලෝකයේම නාම සාරූප ධර්මතා වල ක්‍රියාකාරීත්වය එහෙම නැත්නම් ජීවි අජීවි කියලා සලකපු ලෝකයට සිද්ධ වෙන දේ. එහෙනම් ඔන්න ඔය தত্ত্বය වෙනකොට තමන් දැනගෙන හමාර වෙනකොට තමන් සිදුවෙච්ච දේ තමයි තමන් නාම සහ රූප කියන ධර්මතා දෙක පිළිබඳවම හොඳයි වටිනවා පවතිනවා කියන මේ දෘෂ්ටිය දුරු කරගෙන සක්කාය දිට්ඨිය දල වශයෙන් තමන්ට සුතමේ වශයෙන් බිඳ ගන්නට ශක්තිය ලැබෙනවා ප්‍රායෝගික වශයෙන්. එහෙනම් ඒ තුළ තමන්ට හැකියාව ලැබෙනවා මේ බුදුහාමුදුරුව කිව්ව කාරණේ දැක ගන්නට. එහෙනම් බුදුහාමුදුරුව කවුද ධර්මයේ මොකක්ද සංගයා කවුද කියලා තමන් අටහා ගැනීමෙන් එසේ විචිකිච්ඡා දුරු කර ගැනීම සිදු කරගෙන නිමා වෙනවා අසා දැනගෙන. තක්කාය දිට්ඨිය විචිකිච්ඡා. තමන්ට මේ අනුව වටහිලා ඉවර වෙන්න ඕනේ නාම ධර්මතාවයේ සිල් නැහැ, රූප ධර්මතාවයේ සිල් නැහැ. එහෙනම් එතන සීලය කියන එකක් පවතිනවා නම් ඒක ප්‍රඥාව නිසා ඇතිවෙච්ච ධර්මතාවයක් මිස වෙනම සීලය කියලා එකක් මේ ලෝක ධාතුවේ චෛතසික ධර්මතාවයන් තුල නැහැ. කොහෙවත් නැහැ. චෛත්‍ය කර්මකාරයන් තුළ සීල් කියලා එකක් නැහැ. ඒක තියෙන්නේ මොකද්ද? ප්‍රඥාව විතරයි. එහෙනම් සීලය යනු එසේ ප්‍රඥාවෙන් හික්මීමක් හික්මෙන්නේ ඇයි? මේ ලෝකයේ තියෙන ස්වභාවයන් හිස් අසුබ අසාර තත්ත්වයන් යයි වැටහෙන තැන කල යුත්තේක් කරන්න දෙයක් ඇත්තේ නැතිනවා. ක්‍රියාවක් තිබෙන නමුත් ක්‍රියාව කරන්නෙක් නැත්නම් එසේ ස්වභාවයෙන්ම 아무ත දෙයක් වෙන්න විදිහක් නැහැ. සීලය කියලා රකින්න දෙයක් ඇත්තේ නැහැ. රකින්න කෙනෙක් නැහැ. රකින්න දෙයක්වත් එහෙනම් ඔන්න ඔය தත්ත්වය තමයි තේරෙලා ඉවර වෙන්න ඕනේ. මේ වෙනකොට ඊයේ අපි පරීක්ෂා කළා නිමා කරා නාම සාරූප ධර්මතාවයන්. ඒ පරිේශණය තුළ තවත් බුදුහාමුදුරු දක්වපු විශේෂිත කාරණාවක් අවසානයේ අපි අවබෝධ කරා පංචස්කන්ධයක් විදියට. එහෙනම් මේ නාම රූප ධර්මතාවයන්ගේ යම් කිසි මට්ටමකට තම තමන්ට වැටහෙන කාරණේ තමයි මේ පංචස්කන්ධ කියන ස්වභාවය. අපිට නාම ධර්මතාව වෙනම තේරෙන්නේ නැහැ. රූප ධර්මතාවයේ පටවි ආපෝතියෝජය අපිට වෙනම තේරෙන්නේ නැහැ. මේ ධර්මතාව දෙකේ ක්‍රියාකාරීත්ව හේතුන් නිසා හටගත්තා වූ මෙන්න මේ ස්කන්ධ තත්වයක් අපිට යම් මට්ටමකින් තේරෙනවා. අන්න ඒ නිසා තමයි බුදුහාමුදුරු මේ පංචස්කන්ධයක් කියලා පැහැදිලි කරේ. ඉතින් අපි ඒ තුල පැහැදිලි කරලා දුන්නා. චිත්ත වීතියක ක්‍රියාකාරීත්වයක් සිදු වෙලා තමයි ආම වශයෙන් එක දැනීමක් අපිට නිමා වෙන්නේ. ඒතර ඒ තුල සිදුවෙච්ච මෙන්න මේ විඥාන ක්‍රියාකාරීත්ව සමූහයම ඒක රාශී කරගනිමින් අපිට ප්‍රකට වෙච්ච කාරණා ටික අරගෙන රූපස්කන්ධයක් වේදනාස්කන්ධයක් සංඥාස්කන්ධයක් සංකාරස්කන්ධයක් සහ විඥානස්කන්ධයක් විදිහට පංචස්කන්ධයක් දේශනා කරා. ඒ අනුව අපි දැක්කා මේ පංචස්කන්ධ ස්වභාවයන් වෙන කොහෙවත් නෙවෙයි තිබෙන්නේ තමන්ගේම ආයතන අරමුණු කරගෙන මේ පංචස්කන්ධ ස්වභාවයන් පහළ වෙනවා. දැනීමක් හටගන්න සෑම තැනකම රූප වේදනා සංඥා සංකාර විඥානයන් ගොඩනගෙනවා. ඉතින් මේ ආකාරයෙන් ආයතන 6 තුලම එසේ පංචස්කන්ධ ස්වභාවයන් හට ගන්නවා දැනීමක් හට ගන්න ඕනෑම වෙතක. ඒ පමණක් නෙවෙයි අපි තවටත් තේරුම් කරගත්තා ක්‍රියා කරන හැම අවස්ථාවකදීමත් කතා කරන හැම අවස්ථාවකදීමත් සිතන හැම අවස්ථාවකදීමත් පංචස්කන්ධයන් හට ගන්න ආකාරය පරීක්ෂා කරලා තහවුරු කරගත්තා. Tamante මේ භාවිතාවන් සිදු කරගන්නට කීවා. ඒමක් නිසාද Tamante මේ පුහුණු කිරීමේ කාලය ඊටාම අවම වශයෙන් තමයි භාවිතා කරන්න ලැබුණේ අපිට මේ දින තුනක් ඇතුළත. නිසා තමයි සිත පිළිබඳ පරිේශය නැවත නැවත කර හැකි චිත්තානුපස්සනාවේ කර්මස්ථාන කියලා දුන්නා සිතක් සිතක් වශයෙන් හැම දැනීමක්ම භාවිතා කරන්න. සිත ඇති වෙන ආකාරය අභ්‍යන්තර ආයතන බාහිර ආයතන විඥාන එකතු වෙමින් සකස් වෙන தත්ත්වය තමයි පරීක්ෂා කරන හැටි පැහැදිලි කරා. ඊළඟට මට සිත නාම සහ රූප ධර්මතාවයන්ගේ එකතුවක් විදිහට තාක්ෂා කළා හේතුඵලයක් විදිහට සහ අවසානයේ අපි ඊදෙනට දැනගත්තා එතකොට පංචස්කන්ධයක් විදිහට. ඒතර ඔන්න ඔය ටික තමයි අපි මේකට දැනගෙන හමාර කළා. කිසි තැනක තමයි සැක ඉතුරු වෙන්න බෑ. Tamanට සියලු දේවල් සාකච්ඡා කරන්න කාලය දුන්නා. ඒ අනුව පරීක්ෂා කරලා නිමා කරලා තියෙන නම් දැන් මේ වෙනකොට ලෝකේම තියෙන නාම සහ රූප ධර්මතාවයන් දෙකක් විතරයි. ඒ දෙකම මේ ස්කන්ධ ධර්මයක් විදිහට Tamanගේ මේ හැම දැනීමක් පාසාම ක්‍රියාත්මක වෙන ආකාරය ඇති වෙන නැති වෙන බව අපි දැන් දැකලා ඉවරයි. ඒතර මෙන්න මේ தත්වය තුළ Tamanට මොකක්ද සිදු වෙලා තිබෙන්නේ? මෙතෙක් තමන් ලෝකේ සත්වයක් පුද්ගලයෙක් ආත්මයක් යයි සලකාගත්ත කිසිවක් නැති බව Tamanට තහවුරු වෙලා නිමා වෙනවා. එතකොට ඒක මම මගේ කියලා පවත්වන්න බැරි බව තහවුරු වෙලා නිමා වෙනවා. එතන කල හැකි දෙයකුත් ඇත්තේ නැති බව පැහැදිලි තමන් මේ ක්‍රියාකාරීත්වයන් දෙකක් මිස හේතුන් නිසා සකස් වෙලා හේතු නැතිවීමෙන් විරෝධ වෙන ධර්මතාවයන් ටිකක් මිස වෙන කිසිවක් ඔතන ඇත්තේ නැහැ. එහෙනම් ඔන්න ඕක තමයි මේ වෙනකොට තමන් තුළ තිබෙන සම්මා ඥාන දෘෂ්ටිය. මේ සම්මා ඥානය දැන් භාවිතා කිරීමක තමයි යොදන්න තියෙන්නේ. කුමක් සඳහාද? සම්මා විමුක්තිය උදෙසා. නිසා සම්මා ඥානය ලැබූ පමණින් ඔබට දැන් මේ වෙනකොට ලෝකය පිළිබඳව එසේ සම්මා ඥානය පරිපූර්ණ වෙලා තිබෙනවා. ලෝකය කියන්නේ මොකක්ද? සත්‍යය කියන්නේ කවුද? කොහොමද මේක ඇති වුනේ? කුමක්ද මේකේ මුල? කුමක්ද මේකට සිද්ධ වෙන්නේ? ඒ සියල්ල පරීක්ෂා කළා අමාරුයි. එතකොට අන්නේ පරිේශණ ටික තමයි සාහවුරු වෙලා නම් මේ වෙනකොට සම්මා ඥානෙ තියෙනවා. ඒක සම්මා ඥානෙ තිබුණාට තමයි සම්මා විමුක්තිය ලැබෙනකන් තමන් මේ ලෝකෝත්තර ආර්ය පුද්ගල භාවයටපත් වෙලා නැහැ. සසරේ තමන් අපායේ උප්පත්ති ලබන්න තියෙන අවදානමින් ගැලවිලා නැහැ. ඒ නිසා කොයිතාක් ධර්ම දැනගත්තත් යමෙක් ඒ කියන ආකාරي සම්මා ඥානෙ කියන සෝවාන් සකදාගාමී අනාගාමී අරියත් කියන මාර්ගඵල අවබෝධයටපත් වෙන තාක් කල් ඔහු සසරේ සංසාර ගමන තුළ සතර අපායේ වැටීමේ අවදානම කියන තැනට තාමපත් වෙලා ඉන්නේ. එයින් ගැලවිලා නැහැ. නිසායකින් ගැලවෙන්න ඕන නම් තමාගේ වීර්යය වැඩි යුතුයි. ඒක මම ඊ පැහැදිලි කරලා දුන්නා. දින තුනක් තිස්සේම තමන්ට පැහැදිලි කරේ. මේක කරන්න බැරි දෙයක් කියලා නෙමෙයි කරන්න පුළුවන් දෙයක්. මේ මොහොතේ තමන් උත්සාහ කිරීමයි කළ යුත්තේ. නමුත් තමන්ගේ ප්‍රශ්නයක් තියෙනවා ශ්‍රද්ධාවේ සහ වීර්යයේ ප්‍රඥාවේ. ප්‍රඥාව මදි නම් මේක කරන්න බෑ. තමන්ට ප්‍රඥාව මදි කම තමයි දුරු කරන්න පුළුවන් වෙන්නේ. අපිට අපි කරන්නේ මේ ප්‍රඥාව වඩවන ආකාරය කියලා දෙන්නේ. ශ්‍රද්ධාව පිටවා ගත යුතුයි මේ කල හැක්කක් ඒ අනුව තමයි ශ්‍රද්ධාව විශ්වාසය ඇති කරගත යුතුයි ඒකාන්ත වශයෙන් මෙහෙනම් ආර්ය පුද්ගලයෝ මේ ලෝකේ ඉන්නවා ආර්ය පුද්ගලයෝ බිහිුනේ මේ මාර්ගයේ මේ ගමන් කරලමයි කියන එක තමන්ට පහවුරු වෙලා නම් ශ්‍රද්ධාව පිටවා ගැනීම තමන් සතු කාර්යයක් එතකොට වීරිය වැඩි වීම තමන් සතු කාර්යයක් අපිට බෑ එකක්වත් කරවන්නට නිසා ඒක තම තමන් සතු විය යුතුයි ඒ ශ්‍රද්ධාව බලවත් කර ගැනීම වීරිය බලවත් කර ගැනීම ප්‍රඥාවෙන් යුක්තව එහෙනම් දැන් Tamanට අනේ අනු අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගයන් ටිකක් විතරක් අද දවසේ ලැබිලා තිබෙන කාලය අනුව පැහැදිලි කර දෙනවා. ඒවා පුහුණු කරලා Tamanට යම් ගැටලු මතුනොත් ඒ ගැටලු සහගත තත්ත්වයන් විසඳුම් දීලා තනි තනියෙන් භාවිතා කරන්න. දැන් මේ වෙනකොට Tamanට තනියෙන් කළ යුතු භාවනා රාශියක් කියා දෙලා තියෙන. ඒකට ආයේ හාමුදුරුවෝනිත් නැහැ, බුදුහාමුදුරුවෝනිත් නැහැ, බුදුහාමුදුරුවෝ කරිත් ඔය ටිකයි. මෙන්න මෙහෙම කර්මස්ථාන ටිකක් තියෙනවා. ඔබ මේවා අරණ්‍යගත වෙලා, රුක්ක මුලගත වෙලා, ශුන්‍යාගාරගත වෙලා අකණ්ඩව භාවිතෝ බහුලීකතෝ අභිඥාය සම්බෝධාය ඔබට අවබෝධය සම්බෝධිය කියන නිවන ලැබෙන තාක්කල් ඔබ භාවිතා ආත්මක හැර කරන්ට. දියයි විය යුත්තේ සංසාරයේ අනන්ත දීර්ඝ කාලයක් තමන් පැමිණුණා අනන්ත බුදවරු පහ කරලා එන්න ඇති තමන් බුදවරු පහ කරලා ඇවිල්ලත් රහතන් වහන්සේලා මුණ ගැහිලත් තමන් කරගත යුත්ත සංසාර තුර කරගෙන නැහැ ඒ ආකාරයේ මනුෂ්‍යාත්ම භාව ලැබුවත් තමන් දරුවෝ හදන්න ඇති විවාහ වෙන්න ඇති ගෙවල් දරවල් හදාන්න ඇති තමන් ඔය කියන රැකී ආරක්ෂා කරන්න ඇති හැබැයි සංසාරයෙන් ගැලවෙන්න බුදු සාසනය කළ යුතුම වැඩේ සිද්ධ කරලා නැහැමයි ඒ නිසා තමයි අදත් ওই දුක් විඳිනා තවත් මෙහෙම ඉන්නේ. ඒ නිසා අදත් මේක අතහැරගත්තොත් තමන් මේ බුදු සාසනයත් අතහැරෙනවා. තමන්ට මතුවෙට බුදු සාසනයක් හම්බෙයිද කියන්නේ අපි දන්නේ නැහැ. ඒක තමයි මේක තියෙන භයානකම. ඒක තේරුම් ගත්තා නම් තමන් වීරිය වැඩි වීම තමන් සතුකාරිය. එහෙනම් දැන් මේ වෙනකොට තමන්ට ඔන්න ඔය ඥාණිය තිබෙනවා. ඒ ඥාණයෙන් යුක්තව දැන් තමන් මොන ක්‍රියාකාරකම කරත්, තමන් ඇඟිල්ලක් හෙලෙව්වත්, තමන් ඇස්පිල්ලමක් ගැහුවත්, තමන් ඔය කියන ආකාරයෙන් මොනවා හිතුවත් තමන්ට මොනව ඇහුණත් මොන ආකාරයෙන් තමන්ට දැනීමක් හටගත්තත් ඒ සියලු දැනීම් පංචස්කන්ධ ස්වභාවයක්මයි. ඒතර පංචස්කන්ධය විතරක් නෙවෙයි පංචස්කන්ධයක් පහළ වුණා නම් ගැටලුවක් නැහැ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ පංචස්කන්ධය මම මගේය කියන අවිද්‍යාවත් එක්ක මිශ්‍ර වෙලායි තියෙන්නේ හැමෝගෙම. අනේ නිසා මේ සියල්ලන්ට පහළ වෙන්නේ උපාදානස්කන්ධයන්. ඒතර උපාදානස්කන්ධය පවතින සෑම තැනකම භවය සකස් වෙනවා. උපාදාන පත්‍යා භව එනම් භවයේ තමන්ට සකස් වීම නතර කර ගන්න ඕන නම් පංචස්කන්ධයක් විදිහට මේක දකින්න. එහෙනම් පේන හැම විටකදීම සිතක් කියලා නතර වුණා නම් උපාදානයට යන්නේ නැහැ. එහෙම නැත්නම් පේන හැම අවස්ථාවකදීම නාම රූප කියලා නතර වුණා නම් උපාදානයට යන්නේ නැහැ. තමන්ට අන්න ඒ හැකියාව ඇතිගෙන්න ඕනේ මේ වෙනකොට අන්න එහෙම වුණොත් උපාදානයෙන් ගැලවෙනවා. රාගී උපාදානයෙන් ගැලවිලා තමන්ගේ සිත පවත්වාගෙන පවත්වාගෙන පවත්වාගෙන පවත්වාගෙන යනකොට යම් අවස්ථාවකදී මොකද වෙන්නේ? මේ සිත නිරෝධයටපත් වෙයි. ඒකයි කරන්න තියෙන වෙන ක්‍රම නැහැ. බුදු කෙනෙක් දක්වපු මාර්ගය අපිට වෙනස් කරන්න බෑ. එහෙම වුණොත් ඒක අබුද්ධ දේශනාවක් වෙනවා. බුද්ධ දේශනය ලෝකතරා බුදුරජාණන් වහන්සේලා අනන්ත දීර්ඝ කාලයක් ප්‍රායෝගික භාවිතයකින් පුහුණුවකින් ඇති කරගත්ත ඥානයකින් දේශනා කරන්නේ කාටත් පොදු වෙන විදියට. එහෙනම් අපිට ඒක වෙනස් කරන්න බැරිමයි. අපි ඒක වෙනස් කරොත් ඒකාන්තයෙන් අපිට වරදිනවමයි. ඒ නිසා කියලා තියෙන විදියට භාවිතා කිරීම විතරයි අපිට කරන්න තියෙන්නේ. ඒතර භාවිතා කර කර ඉන්න ලැබෙන ප්‍රතිඵලය ලැබේ. දැන් එහෙනම් තමන්ට මූලික වශයෙන් ඔන්න ඔය අවබෝධය සඳහා මූලික වැඩක් දැන් කියලා දෙනවා. ඒ මොකද්ද? තමන්ට දැන් සෑම දැනීමක්ම මොකක්ද කියලා පැහැදිලි වෙලා තියෙනවා. සෑම දැනීමක් මොකද්ද? පංචස්කන්ධයක්. වෙන මොකක්වත් උදන්නේ නැහැ. එහෙනම් පංචස්කන්ධයක් හට ගන්නවා කියන තැන මොනවද හටගන්නේ? රූප හට ගන්නවා, වේදනාව හට ගන්නවා, සංඥා හට ගන්නවා, සංකාරය සහ විඥානය හට ගන්නවා. ඒකත් පරීක්ෂා කරා ඊයේ වෙනකොට. එහෙනම් ඔය හැමතැනකම Tamanට ප්‍රත්‍යක්ෂ වෙලා තියෙන ওই ටික තියෙනවා. ඒක පැහැදිලිද? ඒතර පෙනීමක් හට ගන්න දැන රූප හට ගන්න බව. ඒතර අභ්‍යන්තරේ මම කිව්වා චිත්ත වීතිය හටගෙන ඒ ක්‍රියාත්මක වෙන ආකාරය ඒවා එච්චර හිතන්න යන්න ඕනේ නැහැ. තමන් දල වශයෙන් තේරලා තියෙනවා නම් පෙනීම තුල රූප දෙනවා. ඒතර ඒ කවද්ද ඇති වෙන්නේ? මේ දැන්. ඒතර ඒ තුල වේදනාව හට ගන්නවා. කවද්ද ඇති වෙන්නේ? දැන් එකක් නෙවෙයි වේදනා ස්කන්ධය. ගොඩක් තියෙනවා. ඇතුලේ ගොඩක් තියෙනවා කියලා මම කියවනේ. ඒවා ඔක්කොම හොයන්න ඕනේ. හැබැයි වේදනාව හටගත්තා කොයි වෙලේද දැන්? සංඥා හටගත්තා කවද්ද? දැන්. සංකාරයක් හටගත්තා කවද්ද? දැන්. විඥානය හටගත්තා දැන් එහෙනම් ඔන්න ඕක තමයි අකාලික උධර්මතාවය ස්වභාවය. එහෙනම් තමන් දන්නවා ඒවා වෙන වෙනම. රූප කියන්නේ මොනවාද? සුද්ධාෂ්ටකෙන් හැදෙන ඒවා. එතකොට වේදනාව කියන්නේ මොකද්ද? චෛතසික ධර්මතාවයේ ක්‍රියාකාරීත්වයක්. සංඥා මොකද්ද? ඒකත් චෛතසික ධර්මතාවයේ ක්‍රියාකාරීත්වය. සංකාරය කියන්නේ මොකද්ද? චේතනාවට අනුව විකාශ වෙන ක්‍රියාකාරීත්වය. ඒකත් ඔය කියන ආකාරයෙන් චේතනාවට අනුව එහෙම නැත්නම් ක්‍රියාකාරීත්ව ස්වභාවයක් චෛතසික ධර්මතාවයන්ගේ. විඥාණය අපි අඳුරගත්තා. ඒකත් චෛතසික ධර්මතා සියල්ලම ක්‍රියා සමූහයක්. එතකොට දැන් මේ සියල්ලම මොනවද කියලා තමන් දන්නවා. එහෙනම් තමන් රූපය මොකක්ද කියලා අඳුරනවා. වේදනාව මොකක්ද? සංඥා සංකාර විඥාන. එහෙනම් ඉති රූපං, ඉති වේදනා, ඉති සංඥා, ඉති සංකාර, ඉති විඥාන කියන මේ ස්වභාවය. මෙයයි රූපය, මෙයයි වේදනා, මෙයයි සංඥා, මෙයයි සංකාරය, මෙයයි විඥාන යක්ෂ තමන් දැකගෙන ඉවරයි. එහෙනම් තමන් දැන් දන්නවා ඒ වගේම රූපං ඉති රූප සමුදයන් රූපයේ ඇතිවීම මොකක්ද? වේදනාවේ ඇතිවීම, සංඥාය සංකාර විඥානයේ ඇතිවීම කවද්ද ඇති වෙන්නේ? මේ දැන්. ඉති රූප අත්ංගමං ඉති වේදනාත්ංගමං වේදනාවේ නැතිවීම සංඥාවේ නැතිවීම සංකාර නැති විඥාන නැතිවීම කවද්ද වෙන්නේ මේ ධර්ම. එහෙනම් ඔය සියල්ල කවද්ද වෙන්නේ මේ මොහොතේම. උපාද වය ධම්මිනෝ. ඉපදිච්ච ගමන් ඔය සියල්ල නැති වෙනවා. එහෙනම් ඔච්චරයි බුදුහාමුදුරු දකින්න කිව්වෙත් Tamanට මේ මාර්ගඵල අවබෝධය සඳහාත් කරන්න කිව්වෙත් මොකද්ද? මෙන්න මේ සියලු සංස්කාර ධර්මතාවයන්ගේ අනිත්‍යතාව දකින්න. සබ්බේ සංඛාරා අනිච්ඡාති. රූපය anu සංකාර ධර්මතාවයක්. රූප හැබැයි සකස් කළේ නෑ කවුරුත් සකස් වෙනවා. ඒකත් සකස් වෙනවා. මොකක් හින්දාද? රූපවල තිබෙනා වූ ආපෝ ගති ධර්මතාවය සමග ඒ ධාතු ක්‍රියාකාරීත්වය නිසා සකස් වුණා. සකස් කළේ නෑ. ඒතර වේදනා සංඥා සංකාරයත් එසේමයි. මේ සංකාර ටිකක් අපි තියෙනවා. ඒවා සංකාර සකස් කරගන්නේවා තිබෙනවා. සකසෙන සංකාර තිබෙනවා. චිත සංකාරය අපිට සකස් වෙනවා. ඒක අවිද්‍යාව මූලික වෙලා අවිද්‍යාව නැති වුණත් සිත සකස් වෙනවා මං කිව්වා ඒ චිත්ත නියාම ධර්මතාවයට අනුව මේ සිත සකස් වීම ස්වභාවයෙන් එනවා ඊට පස්සේ ඒ අනුව හිතීම කතා කිරීම ක්‍රියා කිරීම කියලා සකස් කරගත්ත දේවල් ටිකුත් තියෙනවා එතකොට ඔය කියන ධර්මතාවයන් ටිකට අපි මේ වෙනකොට අවබෝධය ලැබලා තියෙන්න ඕන මේ සියලුම ස්වභාවයන් මේ මොහොතේ සකස් වෙනවා පස්සේ නෙවෙයි ඊයේත් නෙවෙයි ආයේ හෙට ගණ්ඩක් බෑ අතීතේව ගණ්ඩක් බෑ මේ මොහොතේ ඇති වෙලා නිතවම නැති වෙලා ඉවරයි. පැහැදිලි? එහෙනම් ඔන්න ඔය විදිහට තමන් මේ වෙනකොට මොනවද දන්නේ? මේ සියලුම ධර්මතාවයන් මේ මොහොතේ හට ගන්නවා පංචස්කන්ධයක් තුල. එහෙනම් ඒ හටගත්ත සියල්ලම මේ මොහොතේම සංකත ධර්මතාවයන් නිරෝධයටපත් වෙනවා. සබ්බේ සංඛාරා. මේ රූපකත් සකස් වුණා, වේදනාව සකස් වෙනවා, සංඥාව සකස් වෙනවා, සංකාරී විඥාන ඔක්කොම සකස් වෙනවා. ඒවා සකස් වෙච්ච දේවල් හේතුන් නිසා සකස් වෙන. අපි හේතුඵල ධර්මතාවයක් විදිහට වෙන වෙනමත් වේදනා ස්වභාවය, සංඥා සංකාර විඥාන ස්වභාවයත්, රූප ස්වභාවයත් අපි දැක්කා. කායන් පස්සනා කරගෙන රූප ස්වභාවය දැක්කා. ඊළඟට වේදනා සංඥා සංකාර විඥාන ස්වභාවය අපි චෛසික ධර්මතා විදිහට නාම ධර්මතා තුළ දැක්කා. ඒතර මේ මොහොතේම සකස් වෙනවා මේ මොහොතේම නැති වෙනවා. එහෙනම් සබ්බේ සංඛාරා අනිත්‍යයි. හැම සංඛාරයකටම මොකද උනේ? අනිත්‍යයි. යදා පඤ්ඤාය. මේක වෙන කොහෙන්වත් දකින්න බෑ ප්‍රඥාවෙන් දකින්න. අතනින් විදි දුක්ඛේ එයා දුකෙන් අත මිදේ. දුක්ඛය කිව්වේ මොකද්ද? බොරුව මුලාව. මුලාවෙන් නිදහස් වෙයි. වෙන සකස් වීමක් විතරයි තියෙන්නේ. කරපු කෙනෙක් නැහැ. අන්න ඒ කරපු කෙනෙක් ඉන්නවා කියන එක තමයි මෙතන තියෙන මුලාව. ක්‍රියාවක් තිබෙනවා ක්‍රියාව සිදු වෙච්ච දෙයක් ප්‍රශ්නයක් නැහැ. මේක මගේ කරගන්න එපා. ප්‍රශ්නේ තියෙන්නේ ඔක. පේනකොට මට පේනවා කියලා හිතලා තියෙන්නේ. ඒක තමයි පුරුදු කර දෙේ. ඒක තිරසන් සතත් කරනවා. දෙවියත් කරනවා, බ්‍රහ්මයාත් කරනවා. අනේතර තමයි වැරද්ද තියෙන්නේ. මේ පංචස්කන්ධයක් සකස් වුණාට වරදක් නැහැ. පංචස්කන්ධය මගේ කියන උපාදානයටපත් වීමේ වරදයි. ඒක නතර කරගන්න එක තමයි දක්ෂතාවයක පුළුවන් වෙන්නේ මනුෂ්‍ය ජීවිතයක දිව්‍ය ලෝකයේ උප්පත්ති ලැබූ යම් අවස්ථාවක පුළුවන් වෙයි. ඒ හැරෙන්න තැනකදී බෑ. හේතුව මේකට කියා දෙන්න බෑ. මේ ටික අහලා තේරුම් කරගන්න පුළුවන් දෙවියන් සහ මනුෂ්‍යයන් විතරයි. අනික කිසිවෙකුට කරන්න බෑ. පැහැදිලි. එහෙනම් දැන් අන්න එතකොට Taman දැනගත යුතු දේ තමයි ඔය පැහැදිලි කරේ. එහෙනම් සියලු සංස්කාර ධර්මතාවයන් මෙතන තිබෙනවා. ඒ සියලු සංස්කාර ධර්මතාවය එක ක්ෂණයේම චිත්තක්ෂණයේම හටගෙන චිත්තක්ෂණයේම නැති වෙනවා. රූපයට අවශ්‍ය චිත්තක්ෂණ 17යි කියලා අපි දැනගත්තත් මොකද රූපය ග්‍රහණය කරන එක චිත්තක්ෂණය ඊට වඩා ග්‍රහණය කරන්න විදියක් නැහැ. එහෙනම් මුළු ලෝක ධාතුයේකම ක්‍රියාකාරීත්වය කොච්චරද එක චිත්තක්ෂණයක් පමණයි. චිත්තක්ෂණයේ මොකද වෙන්නේ? උපාද වය. උපාද ඇතිවීම වය. එහෙනම් ඔච්චරයි බුදුහාමුදුරු දකින්න කිව්වේ තවන්ට මේ ලෝකෝත්තර විදර්ශනා ඥාන පහලකරනද භාවිතා කළ යුත්තේ උද යව්‍ය ඥානයි. උදයව්‍ය භාවිතා කරන්න අනිත් සියලු ඥාන තමන්ට පහළ වෙයි. ඒ කියන්නේ සෝවාන් සකදාගාමී අනාගාමී අරියත් දක්වා සියලුම විදර්ශනා ඥාන තමන්ට පහළ වෙන්න කල යුත්තේ උද්‍යාවි දකි. යෝචේ වස්ස සතන් ජීවේ ආපස්සං උද්‍යාවිය. තමන් අවුරුදු 100ක් ජීවත් වෙච්ච කෙනෙක් වුණත් වැඩක් නැහැ. අපස්සං දන්නේ නැත්නම් උද්‍යාවිය. මොකේද? ලෝකේ, සිතේ, පංචස්කන්ධේ, නාම රූපේ සියල්ලක. උද්‍යාවිය. කොයිද තියෙන්නේ? සිතක් එක්ක. එහෙනම් ඇස් අරනකොට මොකක්ද ඇති වෙන්නේ? සිතක්. ඒ සිත කියන්නේ මොකද්ද එතකොට? දැනීමක්. ඒතරේ දැනීම කියන්නේ මොකද්ද? නාම රූප වල එකතුවක්. එතන පංචස්කන්ධයක්. එතකොට එහෙනම් මේ දැනීම යමෙක්ට නැත්තම් අපි ස්වභාව ධර්මයේ දන්නවා යම් කිසි කෙනෙක්ට දැනීම නැතිලා ගියා නම් එයාට මොකක් වුණා කියලාද කියන්නේ? දැනීම නැතුව ගියා නම්. සාමාන්‍ය දැනීම නැහැ සාමාන්‍ය ලෝකයේ සම්මුති ලෝකයේ කෙනෙක්ට දැනීම නැතිලාගේ මෑරුණා. මරණයටපත් වුණා. එච්චරයි. එහෙනම් කෙනෙක්ට දැනීමක් ආරම්භ වෙනවා කියන්නේ මොකක්ද වෙන්නේ යාට? ඉපදෙනවා. හ්ම්. එහෙනම් ඕම් ඔක තමයි බුදුහාමරෝ උපත නවත්තන්නත් කීවේ කියලා මම මුල් දාසේ කිව්වා ඔයාලට ආසන්න දාස වෙනකොට Tamanට පැහැදිලි කළා ප්‍රත්‍යක්ෂ කරන්නම් උපතේ නවත්තන්න කරන්න තියෙන දේ මොකද්ද කියලා. ස්කන්ධානම් පාතුභාවෝ ආයතනානම් පරිලාභෝ අයං උච්චති ජාති. ස්කන්ධ පහළ වීම යනු රූප වේදනා සංඥා සංකාර විඥානේ පහළ වීම කියලා දැන් තමයි දන්නවා. පහළ වුණා. ආයතනානම් පටිලාභෝ ආයතන ලැබිච්ච තැනකනයි ඕක පහළ වෙන්නේ. අයං උච්චති ಜಾති එයමයි උපත. එසේනම් Taman දක්ෂ වෙන්න ආයතනයන් තුළ ස්කන්ධ පහළ වීම අතර කරගන්න උප්පත්තිය අතර විරම්. ඔච්චරයි. උපත නතර කරන්නේ ඕන වෙන මොන ක්‍රමයකින්වත් ගැලවෙන්න බෑ. වෙන මොනවා කරා කිව්වත් Tamanට සංසාර ගමන නතර වෙන්නේ නැහැ. දැන් හරිද? බුදුහාමුදුරු කරන්න කිව්ව ඔච්චරයි. දැන් අපි වෙන වෙනම දැක්කා රූපේ කුමක්ද වේදනාව සංඥා සංකාර විඥාන වෙන වෙනම පරීක්ෂා කරලා සැක හැරගෙන ඒවා ඇති වෙන්නේ කොහමද, පවතින්නේ කොහමද, නැති වෙන්නේ කොහමද? ඒවා කොහොම සමාතුලින් බරි භාවිතාවක් ලක් කරලා ඉදින්. සැක තියෙන විදියක් නැහැ. පරිේශණි හරියට කරා. මුල සිටම දින ටිකේ මාව නම් මේ වෙනකොට සැක තියෙන විදියක් නැහැ. හරිද? සැක නැතිෙන්න කරන්න ඕනේ කරලා දීලා තියෙන්නේ. හරිද? දැන් එහෙනම් බුදුහාමුදුරු දැක්වේ මොකද්ද පංචස්කන්ධය කියන්නේ? එහෙනම් පංචස්කන්ධය කියන්නේ සත්‍යයගේ උපත. ආයතනයන් තුලයි පහළ වෙන්නේ. වෙන කොයිවත් නෙවෙයි. එහෙනම් ඒ උපත නැති වෙනවා ඔය කියන ආකාරයෙන් ස්කන්ධ නිරෝධයෙන්. දැන් එහෙනම් Tamanට දැනීමක් හට ගන්නකොට උපදිනවා. දැනීම නැති වෙනකොට මැරෙනවා. කවද්ද මැරෙන්නේද? ඒ මොහොතේ. ඔන්නක තමයි දැනගන්න ඕනේ. හිතාගෙන ඉන්න අපිට කල් තියෙනවා. පස්සේ මෙරේ හෙට කරන්නම්, අනිද්දා කරන්නම්. දැන් ඔය දැනීම ඔතනින් අතර වෙලා විඥාන ක්‍රියාකාරීත්වය නිරෝධ වෙලා වෙනත් එකක් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. කාටවත් ඒක නෑ කියන්න බෑ. මේ මොහොතේ තමන් ඒක කරලා තිබුණ නැත්නම් නැවත භාවය කුමක් වෙයිද කියන්නේ දන්නේ නෑ. නිසා තමයි අප්‍රමාදේත සම්පාදේත වය ධම්මා සංඛාරා සකස් වෙන හැම එකක්ම අප්‍රමාදීව විනාශ වෙනවා සකස් කරගත් යුතු දේ තමයි සකස් කර ගන්නට සිත නිවැරදි තැනට ගන්නට ඒක තමයි දක්ෂ වෙලා ඉන්න ඊට පස්සේ බය නැතුව ඉන්න එතෙක් සංසාරේ බය දකින්න තමන්ට ඒක ක්ෂණයක් ඇති මේ කියන විඥාන ක්‍රියාකාරීත්වය නැවත අපායේ තැනක ප්‍රතිසන්දිය ලබන්නට මොන දේවල් කර කර හිටියද වැඩක් නැහැ තමන් මාර්ගඵලයක් ලබන්නේ නැත්නම් අපාය යන්නේ නතර වෙන්නේ නැහැ කිසිම කෙනෙක් කිසිම සාතිකයක් දෙන්නේ නැහැ. බුදුහාමර සාතිකයක් දෙනවා. ඔබ මාර්ගඵලයක් ලැබුවොත් පමණයි ඔබ සතර අපාය නිදහස් වෙන්නේ. ඒ හැර අන් කවරක් දෙයකින්වත් ඔබ සතර අපාය නිදහස් වෙලා කියලා බුදුහාමර කියලා නැහැ. කියලා නැහැ. ඔබ දන් දුන්නා කියලා කටන චීවර පූජා කළා කියලා පන්සල් හැදුවා කියලා වෙහෙර විහාර දනවා කියලා තමන් නිරන්තරයෙන් බුදුන් යන්දා කියලා ඔක වෙන්නේ නැහැ. වෙන්නේ. වෙන්නේ මාර්ගඵල අවබෝධය විතරයි. එහෙනම් ඒකට මොකක් දකින්න ඕනේ? උදය අව්‍ය දකින්න. වෙන මොකක්වත් දකින්නත් බෑ. මෙතන ක්‍රියාකාරීත්වයක් තියෙන බව විතරක් ප්‍රත්‍යක්ෂ කරමින් වාසය කරා. එහෙනම් පංචස්කන්ධයේම හැටිත් බුදුහාමුදුරු කියනවා මේ රූපය වෙන ගොඩක් වගේ. පේන පින් රූපමාං රූපං. වේදනා බුබ්බ ලූපමා මරීචි මූපමා සංඥා සංකාරා කද ලූපමා මායූපමාච විඥානං. පංචස්කන්ධයේම தත්වය ඕමමයි. පෙන ගොඩක් වගේ රූපය හටගන්නේ නැති වෙන හටගන්නව නැති වෙනවා පවතිනවා කියලා රැවටෙනවා. ඔකනේ උනේ රූපේට වෙලාදී. රූපේ සතර මහා ධාතුන්ගේ සුද්ධාස්තක රූප කලාපයන්ගේ ඇති නැති ඇති නැති ඇති නැති යනවා. තියෙනවායයි රැවටෙනවා පන්දමක් කරකනකොට දැක්ක රවුම වගේ. නෑ. එහෙනම් ඒකයි බුදුහාමරගේ රූපේ පෙන කොට වගේ. වේදනා බුලූපමා වේදනාව දීබු බුලක් වගේ හටගත තැනම නැති වෙනවා. හටගත් තැනම නැති වෙනවා. පවතින්නේ. සංඥා මරිචි මූපමා සංඥා. සංඥා කියන්නේ මොකද්ද? මිරිඟුවක්. ඒක තමයි අපිට තිබිච්ච ප්‍රශ්නේ. අපි දාගත්ත මේවට සංඥා කෝප්පේ පිරිස මේසේ අම්මා තාත්තා ගෙවල් දරුවල් ඉරහඳ ලෝකයේ එලා. ඔක්කොම මොනවාද? මිරිගු. මිරිගු. මිරිගු කියන්නේ නැති දෙයක් තියෙනවා කියලා ගත්තා නැති දෙයක් තියෙනවා කියලා ගත්තා. මේ ලෝකෙට වෙලා තියෙන නැති දෙයක් තියෙනවා කියලා ගත්තේ. මරීචුම උපමා සංඥා. හරිද? සංඛාරා කදලූපමා සංඛාරි කියන්නේ කෙහෙල් කඳ වගේ. කෙහෙල් කඳේ ඇති වැඩේ මොකක්ද? හරයක් නෑ. සංකාර කියේ මොනවාද? තමන් කරපු දේවල්, හිතපු කතා කරපු ක්‍රියා කරපු ඒවා ඔක්කොම මොනවාද? හරයක් නැහැ. තමන් මෙච්චර කල් කරේ ඒක තමයි. හරයක් නැහැ. වැඩක් නැහැ. කෝ වැඩද? ඉවරයි. ක්‍රියාව ඉවර වෙනකොට එතනම ඉවරයි. කෝ කරපුවද? ඉතුරුද? කාටද කරේද? කරපු කෙනෙකුත් නැහැ. කරපු දේකුත් නැහැ. ඉතුරුත් නැහැ. ඒත් කරනවා. ඇයි? තේරිලා නැහැ. කෙහෙල් කඳන් වගේ. හරියන්නේ. කෙහෙල් කඳ ගලව ගලව ගලව ගලව ගියාම අරටුවක් දකින්න බෑ. ගන්න දෙයක් ඒක නෑ. ආංග තමයි වෙලා තියෙන සංකාර පාත්වන පාත්වන පාත්වන කියලා අපි අරව කරා මේව කරා අපි ඉස්සරහට මේව කරන් ඉන්නවා කරන් ඉන්නවා කියලා කර කර ආින්නවා. කරපෙකුත් නෑ. කරපු දෙයක්වත් නෑ. හරිද? ඔයාලා අර සිංහලේ කියනවා වචනයක් ගහපු බෙරේකුත් නෑ, බෙරේ පළුවකුත් නෑ, නටපු නැටුමකුත් නෑ. කරපු දෙයක් නෑ කියලා කියන්නේ. ඔතන වෙලා තියෙන්නේ. එහෙනම් ඕම් වෙයි බුදුහාමර කිව්වේ සංකාරයෙන් වැඩන්නේ. හරිද? මොනවා කරවුව වැඩන්නේ. ඇයි හේතුව? විඥාන මායාව. මේ මායාව තමයි මේ සියල්ල ඇති කරේ. විද්‍යාවක් මැජික් එකක්. මායූප මාච විඥානය කියන්නේ මායාකාරයා නෙවෙයි මැජික් එකක්. ඒකම මැජික් එකක්. බොරුව. එහෙනම් පංචස්කන්ධේ මොනවද වටිනවා තියෙන්නේ? එකක්වත් තියෙන්නේ නැහැ. ඉතින් තව දුරටත් තමන තහවුරු කරගන්න ඕන නම් මොනවද කරන්න කිව්වේ? දැන් බලන්න එතකොට තමන්ට රූපය කියන එක මොකක්ද කියලා පරීක්ෂා කරලා කායાનුපස්සනාව කළා රූපයේ தත්ත්වේ. කොටස් 32 අරගෙන අපි වෙනම බැලුවා. ඒක පටවියාපෝ තේජෝ වායෝ කියන ධර්මතාවයන් නිර්මාණය වෙනවා කියලා දැනගත්තා. ඒකට වෙන දේවල් පරීක්ෂා කරලා බලනකොට හැම මොහොතකම හැම කාලයකම කබ කඳුළු හොටු කෙලසෙම දාඩි මුත්‍රා ආසූචි කියන පිළිකුල් සහගත ස්වභාවයන් නිර්මාණය වෙන අසුබ ස්වභාවයක් විතරයි රූපය. දිරන්නේ නැති, කුණු වෙන්නේ නැති, අසුබ බවට යන්නේ නැති, අසාර බවට යන්නේ නැති රූපයක් ලෝකේ තියෙනවා. නෑ. එතකොට දැන් වේදනා සංඥා සංකාර විඥාන සියල්ල පවත්න්නේ මොනවෙන්නේ? රූපය වෙනුවෙන්. එහෙනම් රූපය අසුචි මල්ලක් අසුචි ගොඩක් ඒක අපි පරීක්ෂා කරන්නේ කායන පස්සනාව එහෙනම් අසුචි ගොඩක් එහෙම නැත්නම් බොරුවක් වෙන ගොඩක් අනේ හිස් ස්වභාවයක් වෙනුවෙන් වේදනා සංඥා සංකාර විඥාන එහෙනම් රූපේ වෙනුවෙන් කරපු ඔක්කොම වැඩක් ඇති දේවල් එහෙනම් කරලා තියෙන වැඩ එකක්වත් වැඩක්ද නැහැ ලෝකේ එකක්වත් හරියන්නේ ඔය මොකයි බුදුහාමුදුරු කිව්වේ හිස් ශූන්‍යයි අනත්ත් සංගිතෝ අනත්ත්‍යයක් කරගන්නේ වැඩන්නේ දැන් තේරෙනවද ඇටි? ඈදී ගෝවන් ඔක දැක දැක ඉන්නවා හැර වෙන මොකක්වත් වැඩක් නැහැ ඒකයි බුදුහාමර කිව්වේ මේක මේ මොහොතේ හට ගන්නවා. දැන් තේරෙන්න ඕනේ. එතකොට සිත කියන එකක් තුළයි මේක හටගන්නේ. න පංචස්කන්ධයේ මේ අනු සිතක්. එතන මොකද්ද සිත කියන්නේ? දැනීමක්. එතන ඒ කියන්නේ නාම රූප එකතුවක්. හේතු ඵලයක්. හරිද? එහෙනම් ඔය ඔක්කොම තියෙනවා. එහෙනම් ඒ වගේම තමන්ට දැන් තව ටිකක් තහවුරු කරගන්න ලෝකය කියන්ට දැනීමක් නැත්තම් මොකද්ද තියෙන්නේ දැනෙන්නේ නැත්තම් දැන් අපි ගමු මලමිනියක් මලමිනියට දැනෙනවද මලමිනිය දැන් මේක මගේ ගෙදර මගේ අම්මා මගේ තාත්තා මේක මගේ රට මගේ ජාතිය මේක මගේ ලෝකය කියලා එකක් එයා හදාගන්න හන්ද මේ ලෝකයක් හැදෙන මොකක් හින්දාද දැනීම නිසා දැනීම නැත්තම් ලෝකයක් නැහැ එහෙනම් බුදුහාමර කිව්වේ ඒකයි චිත්තේන නියති ලෝකෝ චිත්තේ නියති ලෝක. මේ සිතමයි ලෝකය කියන්නේ. වෙන මොකක් අන්නේ. චිත්තස්ස එක ධම්මස්ස සබ්බං වස මං වගු මේ සිතමයි මේ ලෝකය කියලා කියන්නේ. මේ සිත නිසාමයි ලෝකයක් නිර්මාණය වෙන්නේ. එකම ධර්මතාවය ලෝකය කියලා අඳුරන්න තියෙන සිතෙන් විතරයි. මොකද මේසයක් පුටුවක් ලෝකයක් තිබුණා කියලා ඒකට ඔහම දැනීමක් නැත්තම් මේක මගේ ලෝකය මේක මගේ මේසෙ මේක මගේ පුටුව කියලා එකක් එනවද? නැහැ. එහෙම එන්නේ ඇයි? ඔය දැනීම තියෙන නිසා අවිද්‍යාවත් එක්ක. හරිද? ඒක අවිද්‍යාවත් එක්ක ඉන්නේ. බුදුහාමුදුරු කියන්නේ මේක මගේ ලෝකෙ මේක කියලා. හැබැයි ඇයි ඒ අවිද්‍යාව නැති නිසා. පැහැදිලි? හ්ම්. එහෙනම් දැන් තමන්ට තහවුරු වෙන්න ඕනි දේ තමයි ලෝකයක් ඇති වෙන්නේ කවද්ද? එහෙනම් දැන් ලෝක විනාශය වෙන්නේ කවද්ද? හ්ම්. එහෙනම් තමන්ගේ උපත තමන්ගේ මරණය එහෙනම් රූපය ඇතිවීම නැතිවීම වේදනාව ඇතිවීම නැතිවීම එහෙනම් මුළු පංචස්කන්ධයකම ඇතිවීම පංචස්කන්ධයම නැතිවීම නැහැ. හ්ම්. ඕනක තමයි ලෝකයේම අනිත්‍යතාවය උදයව්‍ය. හරි. උදා වීම වැවීම. එහෙම නැත්නම් ෂණ භංගත්වය. එහෙම නැත්නම් ඕම් ඔකටම කිව්වා මරණානුස්සතිය. හතර. මරණවා කියන්නේ මොකද්ද? අනිත් ඒනා මරණවා, අරයා මරණවා, මෙයා මරණවා කියලා හිතන්නේ බුදුහාමුදුරුවෝ. මේ මේක දකින්න. මොකද්ද මරණය කියන්නේ? ඕන් ඒ ස්වභාවයන් සියල්ල ඇතිවෙච්ච ස්වභාවයන් සියල්ල නැති වෙලා යනවා, දැනෙනවා. ආන් එක. දැනීම තියෙනවා, දැනීම නැති වෙනවා. හරි? කවදද ඒකට මැරෙන්නේ? මේ මොහොතේ. උප්පත්තිය සහය වේදම් මරණ ආගතං සදා. උප්පත්තිය ඉපදුනා මරණ මරණය සිද්ධ වුණා. කවදද? ආගතං තමන් කරා ආවා සදා හැම කාලෙම. يعني හැම කාලෙම මැරෙනවා. දැන් පස්සේ මැරෙනවා කියලා නිතයිනේ. දැන් තේරෙනවද එහෙනම් මරණානුස්සතිය කියොත් ඒකයි බාහිරත් ජත්තු පද්දවා මරා මෝරා නිමේසාපි මරමාණු අනුක්කනන්ති භාවේ මරණස්සති. දැන් බාහිර අභ්‍යන්තර මේ බුදුහාමර කියනවා. බාහිර අභ්‍යන්තර. බාහිරත් ජත්තු පද්දවා. බාහිර සහ අභ්‍යන්තර දෙකම උපද්දවා ඇති වුණා. මරා මෝරා මෙරි ගියා නිමේසාපි නිමේසේ. මරමාණු අනුක්කනන්ති අනුක්‍රමික වූ මරණය එහෙම නැත්නම් ශනික මරණය එයයි මරණානුස්සතිය. දැන් මෙතෙක් කල් එහෙම එකක් වැඩුවද? නෑ මරණසතිය වැඩි වෙනවා රහත් වෙනවා හරි උදේාවේ ඥානය කිව්වත් මරණසතිය කිව්වත් සෙන බංගත්තේ කිව්වත් ඔය ඔක්කොම බුදුහාමර කිව්වේ සංකාර නිරෝධය කියන එකවත් අනිත්‍ය දකින එකවත් ඔය කරේ ඔක්කොම එකයි එකයි හරියට කරන්න ඕනේ ඒ හරියට කරා නම් වැඩි ඉවරයි මොකද කරන්න ඕනේ ලෝකයක් පංචස්කන්ධයක් දැනීමක් යනු මේ සිතක පහළ වීමයි ඒ දැනීම පංචස්කන්ධයේ ලෝකය එදැනීම සමග නිරුද්ධ වෙනවාමයි කියලා අවබෝධයෙන් විතරයි. දක දකයි. ඒ වෙනුවෙන් කිසිවක් කරන්න යන්න බෑ. කරත් ඕන් අර උපාදානයටපත් වෙනවා. හරිද? එහෙනම් ඇස්සරලා පේනකොටම ලෝකයක්, සිතක්, පංචස්කන්ධයක් ඇති වුණා. ඇස් වහනකොට ලෝකය, සිත, පංචස්කන්ධය නැති වුණා. නැත්තම් මරණ. හරිද? ලෝක නිරෝධය මතන තියෙනවා. හරිද? සියල්ලම අනිච්චතාවය මේක ඇත්තද බොරුවද? ඒක නවත්තන්න පුළුවන්. දැන් කවුරු කෙනින්ද ඔක පිළිගන්නේ? තමන් පරීක්ෂා කළා තේරුම් ගන්න. මං කෙනින්ද පිළිගන්න ඕනේ නැහැ. වෙනවනම් පිළිගන්න. නැත්තම් නිකයි. හරිද? එහෙනම් දැන් ආයතන හයේම තමන්ට වෙන මොකුත් නැහැ. තමාගේ උපත මරණය ලෝකයේ ඇතිවීම නැතිවීම සියල්ලේම ඇතිවීම නැතිවීම දකමින් වාසය කරන්න. උද යව්‍ය ලබන්න. හරිද? හරිද? එහෙනම් පහසෙන් වාඩි වෙලා ආයතන හයදල ඔන්න ඔය පරිශ්‍රණේ යෙදෙන්න. කොන්ද ගලිය තියාගෙන පහසෙන් වාඩිලා දැන් තමන් මොකද්ද බලන්න යන්නේ? තමන්ගේ උපතයි මරණය. කවද සිද්ධ වෙන්නේ? මේ මොහොතේ මේ මොහොතේ දැන් දැන් උපදිනවා මැරෙනවා උපදිනවා මැරෙනවා කියලා අවබෝධ කරගන්න. හරිද? හරිද? හ්ම්. දැන් එනකස් පියාගන්න පහසෙන් ඉඳ ගන්න කොන්ද ගලිය තියාගෙන දැන් මේ විදිහට ඒ කාර්යය සිද්ධ කරන්න. තමන්ටයි අවබෝධය තියෙනවා තමයි වීරියෙන් දැන් කරගෙන යන්න ඕනේ මම මේ දැන් දින 4ක් 3ක් විශ්ේ කරගෙන ආපු වැඩවල ප්‍රතිඵල ලබන්නේ නම් තමන්ට ඕවා කරන්න වෙනවා. හරි? දැන් මේ විදිහට තමන් අවබෝධය සඳහා මේක දැන් කරන්නේ. දැන් ඇස් අරින්ඩ පේනකොටම හිතනවා ඇති වුණා. ඇස් වහගන්න එවෙලෙම නැති වුණා කියලා හිතන්න. දැන් තමන්ට තේරෙනවා පෙනීම දැන් හිතන්න. ඇස් වහගෙන මේ ටික හිතන්න. පෙනීම ඇති වෙලා නැති වුණා. සිතක් ඇති වෙලා නැති වුණා. පෙනීම කියන්නේ සිත. එහෙනම් එතන නාම රූප ඇති වෙලා නැති වුණා. පංචස්කන්ධය ඇති වෙලා නැති වුණා. ලෝකයක් ඇති වෙලා නැති වුණා. දැන් ඔය ටික තමන්ට තේරිලා තියෙනවා මේ දින තුනේ පරීක්ෂණය තුල ඈ. හරිද? ඒක වෙන්නයි අවබෝධය සඳහායි දැන් හිතන්නේ. දැන් යන්න කනට සද්ද ඇහෙනවා. ඇහෙනකොටම ඇති වුණා නැති වුණා. දැන් ඒකත් හිතන්න. ඇහිීමක් ඇතිලා නැති වුණා. ඇහිීම කියන්නේ සිතක්. එහෙනම් සිතත් ඇතිලා නැති වුණා. එහෙනම් සිත කියන්නේ නාම රූප එකතුවක්. ඒකත් ඇතිලා නැති වුණා. එහෙනම් ඒක පංචස්කන්ධයක්. ඇතිලා නැති වුණා. එහෙනම් එතන ලෝකයක් ඉපදුනා, මැරුණා. හරිද? දැන් හුස්ම ටිකක් ගන්නවා. Tamanda හුස්ම දැනෙනකොටම ඇති වුණා. ඕන් දැනීම නතර වෙනකොට නැති වුණා. දැන් හිතනවා. ඒක දැනෙනකොටම ඇති වුණා දැනීම නතර වෙනකොට නැති වුණා. අවබෝධයෙන් දක් කරන්නේ. දැන් හිතන්න. එතන හුස්ම ගැනීම කියන්නේ ගඳ තුන් දැනුණාක නම් ඒක ඇති වුණා. ඒ කියන්නේ සිතක්. ඇතිලා නැති වෙනවා. සිත කියන්නේ නාම රූප එකතුවක්. නාම රූපේ නම් ඇති වෙලා නැති වෙනවා. ඊළඟ නාම රූප කියන්නේ පංචස්කන්ධයක් ඇතිලා නැති වෙනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන ඇතිලා නැති වෙනවා. එහෙනම් ඒ කියන්නේ ලෝකයක් ඇති වෙලා නැති වෙනවා. දැන් දිවට යොමු වෙන්න රසයක් දැනනවාද බලන්න. රස දැනෙනකොටම ඇති වුණා කියලා හිතන්න කියලා ටිකක් හරි අරගෙන රස බලන්න. එතකොට දැනෙනකොටම ඇති වුණා කියලා හිතනවා. දැනීම නතර වෙනවා. නැති වුණා. දැන් හිතන්න. රස දැනීමක් ඇතිලා නැති වුණා. රස දැනීම කියන්නේ සිතක්. ඇතිලා නැති වෙනවා. සිත කියන්නේ නාම රූප එකතුවක්. ඇතිලා නැති වෙනවා. නාම රූප කියන්නේ පංචස්කන්ධ ස්වභාවයක් ඇතිලා නැති වෙනවා. එහෙනම් ඒ තුල ලෝකයක් ඉපදුනා, මැරුණා. දැන් යන්නේ තමන්ගේ ශරීරයට ස්පර්ශ දැනීමක් ඇති වෙනවා දකින්න. කය හොල්ලන්නේ නැහැ. කය හොල්ලවුවොත් තමන්ට ක්‍රියාකාරකමට යනවා සංකාරයක් කියලා තමන් දන්නවා ඒක. තමන්ට දැනෙන දේ. වාඩි වෙලා ඉන්නකොට කකුල බිම ගෑවෙනවා. මොනවා හරි අත ගෑවෙනවා. කොහේ දැනෙයි දැනෙන එක අඳුර ගන්න දැනෙනකොටම ඇති වුණා නැති වුණා. එහෙනම් ඒ මොකද උනේ? ස්පර්ශ දැනීමක් ඇතිලා නැති උනේ. ස්පර්ශ දැනීම කියන්නේ සිතක් ඇතිලා නැති වෙනවා. සිත කියන්නේ නාම රූප එකතුවක් ඇතිලා නැති වෙනවා. නාම රූප කියන්නේ පංචස්කන්ධ ස්වභාවයක් ඇතිලා නැති වුණා. ඒ තුල දෙන්නේ මොකද්ද? ලෝකයක් ඉපදුනා මැරුණා. දැන් යන්න මොලේට මතක් වෙනවද බලන්න මතක් වෙනකොටම ඇති වුණා නැති වුණා කියලා හිතා. තේරෙන්න උනේ නිකන් හිතනා නෙවෙයි Tamanට දැනෙන්න ඕනේ ඇති වෙනවා දැනීම නතර වෙනවා නැති වෙනවා කියලා හිතන්නේ එතකොටයි. නිකන් මේ ඇති වෙනවා නැති වෙනවා කියලා වචනයක් පාඩම් කරනවාවත් Taman නිකන් එහෙම කියනවාවත් නෙවෙයි ඈ. ඒතකොට දැන් හිතන්න ඕනේ ඊට පස්සේ දැනීම නතර වෙනකොට ඕම් ඒ දැනීම කියන්නේ සිත. එහෙනම් සිතක් ඇති වෙලා නැති වුණා. සිත කියන්නේ නාම රූප එකතුව. ඇති වෙලා නැති වුණා. එහෙනම් නාම රූප තියෙන තැනක පංචස්කන්ධය පහළ වෙනවා. පංචස්කන්ධයක් ඇති වෙලා නැති වුණේ. එහෙනම් පංචස්කන්ධය කියන්නේ ලෝකයක් ඇති වෙලා නැති වුණා. හරි? දැන් නැවතත් ඇස් අරිනවා පේනකොටම ඇති වුණා. ඇස් වහ ගන්නවා නැති වුණා. තමන්ටම තේරෙනවා පේනකොට ඇති වුණා ඕනේ නැති වුණා. දැන් හිතන්න. පෙනීමක් ඇති වෙලා නැති වුණේ. පෙනීම කියන්නේ සිතක්. සිත ඇති වෙලා නැති වුණා. එහෙනම් එතන නාම රූපය ඇති වෙලා නැති වුණා. එහෙනම් එතන පංචස්කන්ධය ඇතිලා නැති වෙන. එහෙනම් එතන ලෝකයක් ඉබදුනා මරනවා. හ්ම්. දැන් Taman දිගට තනියෙන් කරන්න සමාධි බැසීවා කියලා මම කියනකම් සෑම දැනීමක්ම කය හොල්ලන්න බෑ. Tamanට බාහිර මොන දැනීමක් ආවත් ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. උපදිනවා මැරෙනවා. එදෙන සිතක් නාම රූපයන් පංචස්කන්ධයන් ලෝකය ඇති වෙනවා නැති වෙනවා කියලා අවබෝධයෙන් දකින්න. දැනෙනකොට ඇති වෙනවා කියලා අඳුර ගන්න ඕනේ දැනීම නතර වෙනකොට නැති වෙනවා. ඒකයි වෙන්න ඕනේ. නමන් නිකන් හිතලා බෑ. ඒක Tamanට ඇති දැනීමත් එක්ක විද්‍යාව භාවිතා කරනවා. සමාධිය වසීවා සමාධිය වසීවා කියලා සිතන්න දැන් එමෙයිට සරිට දැන් තමන්ට පැහැදිලි කරේ ලෝකය කියන්නේ මොකක්ද කියලා ලෝකය පිළිබඳවම විද්‍යාව ඇති කරගත්තා. ලෝකේ යනු නාම සහ රූප ධර්මතා දෙකක ක්‍රියාකාරීත්වය පමණයි. ඒ තුල සත්‍යයක් පුද්ගලයක් ආත්මයක් ජීවයක් වටිනා බවක් සුබ බවක් ඇත්තේ නෑමයි. ඒ ටික වෙන වෙනම අපි පරීක්ෂා කරලා තහවුරු කරා. එහෙනම් උප්පත්තිය නතර කිරීම යනු ඔය සංකාරයන් නිරෝධයටපත් වීම එහෙම නැත්නම් සංකත ධර්මතා ක්‍රියාත්මක වීම <clears throat> නතර වීම එහෙමනම් උපත කියන්නේ දැනීමක් උපත් නතර වීම කියන්නේ දැනීම නතර වීම එහෙනම් ඒක තමන් මේ සම්මුති මරණය කියන විඥාන ධර්මතාවය මේ කයෙන් ඉවත් වීමට පෙර ආතුව තමන් එසේ මරණය අත්ින්ද කෙනෙක් බවට පත් වෙන කෙනෙක් තමයි රහතන් වහන්සේ මැරෙන්න කලින් මෙරිලා දන්නවා එයා තමයි රහතන් වහන්සේ කියන්නේ. නිසා රහතන් වහන්සේ මැරෙන්න බය නැහැ. ඒ බය නැති රහතන් වහන්සේට විතරයි අනිත් කාටත් ඒක ඇති වෙනවා මරණේ බය. එහෙනම් ඒක යම් මට්ටමකට දැනගත්ත කෙනෙක් තමයි සෝවාන් කෙනෙක්. සකදාගාමි අනාගාමි කියන්නේ. එහෙනම් ඒ தත්ත්වය දක්වාවත් පැමිණිච්ච කෙනෙක් තමයි ආර්ය පුද්ගලයා කියලා කියන්නේ බුදුහාමරෝ කිව්ව දේ කරන්න පුළුවන් කියලා ප්‍රායෝගිකව දන්න කෙනෙක්. කියන්නේ උපත නතර කරන්න පුළුවන් කියලා සංකාර ධර්මතාවයන් නතර කරගෙන අඳුරගත්ත කෙනෙක් තමයි බුදුහාමුදුරු ගැන අචල විශ්වාසයට එන්නේ. ඒ කියන්නේ කරන්න පුළුවන් කියලා කරලා දාන්න. කරන්න පුළුවන් කියලා දැන් අහලා දාන්න ඔය අය. කරලා දන්නේ නැහැ. ආන්ගේ කරලා දාන්න කෙනා තමයි ආර්ය පුද්ගලයා. එයා තමයි බුදුහාමුදුරු ගැන අචල ශ්‍රද්ධාවට එන්නේ. එහෙනම් ඒක තමයි ඕක කරන්න ඕනි. දැන් ওই භාවිතාව තුළදීත් තමන්ට නීවර ධර්මතාවයන්ගේ බලපෑම පවතිනවා. තමන් ඇස් අරනකොට රූප පේනවා. රූප පෙනීමක් එක්ක නීවර හට ගන්න පුළුවන් කෙනෙක් තමන් දන්නවා දැන් මේ වෙනකොට. ඇහෙනකොට තමන්ට නීවර හට ගන්න පුළුවන්. ඒ නිසා ওই ආයතන හයේ ওই පරිේශණය තුලින් තමන්ට නීවරණ ඇතිවීමේ අවදානමක් තිබෙනවා. ඒ නිසා තාදුරටත් ওই භාවිතාව එහෙම නැත්නම් උදයව්‍ය වැඩිම තමන්ට නීවර නැති හුස්ම තුල සිද්ධ කරන්නට බුදුහාමුදුරුවෝ දක්වනවා. පැහැදිලි? එහෙනම් හුස්ම කියන්නේ දැනීමක්ද නැද්ද? දැනීමක්. එහෙනම් ඒ දැනීමක් හට ගන්නවා කියන්නේ එතනත් පංචස්කන්ධය පහළ වෙනවද නැද්ද? එහෙනම් ඒකත් සිතක්ද නැද්ද? එහෙනම් එතනත් නාම රූප ඇති වෙනවද නැද්ද? එහෙනම් ඒ සියල්ලම ඇති වෙනවා තමන්ගේ හුස්මක් දැනෙනකොට. එහෙනම් හුස්ම දැනෙන්න පටන් ගන්නකොට මේ පංචස්කන්ධයක් සිතක් ලෝකයක් මොකද වෙන්නේ? ඇති වෙනවා. හුස්ම නතර වෙනවා කියන්නේ එතකොට මොකද වෙන්නේ? යනීම නැති වෙනවා. සිත නැති වෙනවා. පංචස්කන්ධය නැති වෙනවා. එහෙනම් දැන් ඔන්න ඔය ක්‍රියාකාරකම තමන් අත් නොහැර දිගටම කරන්න ඕන. හුස්ම ඇතුළු වෙනවා කියලා Tamanට දැනෙයි. දැන් Tamanට ආනාපාන සතිය කළා පුහුණු වෙලා තින්ද කිව්වේ ඒකයි හුස්ම අඳුරගෙන. Tamanට හුස්ම දැනෙනවා නම් යම් තැනක දැනෙන්නේ කොහේ හෝ නාස්පුඩු හරි තොල් පොටවල හරි කොහේ හරි දැනෙයි. හුස්ම දැනීම ආරම්භ වෙනකොටම ඇති වුණා. දැන් අරවා හිතන්න ඕනේ නැහැ. ලෝකයේ සිත පංචස්කන්ධය කියලා හිතන්න ඕනේ නැහැ. දැන් ඒක දන්නවා. සිතක් ලෝකයක් පංචස්කන්ධය තමයි මෙතන ඇති වෙන්නේ. එහෙනම් ඒක ඇති වුණා. හුස්ම ගිහින් ඉවර වෙනකන් ඉන්න ඕනේ. දැනෙනවා දැනෙනවා දැනෙනවා දැනෙනවා දැනෙන දැනෙනවා කියලා හිතන්න ඕනේ නැහැ. තමන්ට දැනීම එක තමන්ගේ සිහිය පවත්ව ගන්න ඕන. දැනීම නතර වෙනකොට නැති වුණා. හරිද? හුස්ම පිට වෙනවා කොයි වෙලේ හරි දැනෙයි. දැනෙනකොටම ඇති වුණා කියලා ආයිති දෙනවා. පිට වෙනවා දැනෙයි. දිගටම අඳුරගෙන යනවා දැනෙනවා දැනෙනවා නැති වුණා. පැහැදිලිද? ආශ්වාසය ඇතිවීම ආශ්වාසයේ නැතිවීම. ප්‍රාශ්වාසයේ ඇතිවීම ආශ්වාසයේ නැතිවීම යනුවෙන් අත්හරින්න නැතුව කරගෙන යන්න ඕන. දන්නවද? ඒතර හුස්ම නතර වෙන්නේ නැහැ. තමන් බලෙන් හුස්ම හිතලා ගන්නෙත් නැහැ. හිතලා හුස්ම පිට කරන්නෙත් නැහැ. ඉබේම හුස්ම ඇතුළු වෙන්න පිට වෙන්න ඉඩ අරින්න දැනීමට අනුව තමන් මෙනෙහි කරන්ඩ ඇතිවීම නැතිවීම. එයාදිල්ද? ඒක කියනවත් නෙවෙයි. ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව කියලා තොල් මතුරනවත් නෙවෙයි. හරිද? ඒක තවන් අවබෝධයෙන් ਵਿਚාරේ පවත්වන්න මන ආයතනේ දැනෙනකොටම ඇති වුණා දැනීම නතර වෙනවා නැති වෙනවා. පිට වෙනවා දැනෙනවා ඇති වුණා ගින් ගින් නතර වෙනවා නැති වුණා. ඇති වුණා ගින් ගින් නතර වෙනවා නැති වුණා. ආයෙත් ඇති වුණා ගින් ගින් නතර වෙනවා නැති වුණා. ඇති වුණා නැති වුණා. ඇති වුණා නැති වුණා. ඇති වුණා නැති වුණා. ඇති වුණා නැති වුණා. හරිද? මොකද්ද? තමන්ගේ උපත මරණය. උපත මරණය. උපත මරණය. ලෝකේ ඇතිවීම නැතිවීම. ඇතිවීම නැතිවීම. පංචස්කන්ධය ඇතිවීම නැතිවීම. පැහැදිලිද? හ්ම්. එතකොට අත්තරින් නැතුව කරගෙන යන්න. විතරයි හිතන්න පුළුවන් يعني ඒ දෙය අන්ඩර්ස්ටෑන්ඩ් දෙන්න තියෙනවා හිතන්න වෙලා ඒව ඒව නෑ ඒව හිතන්න එපා. ඒක තමයි. ඇති වෙන විතර විතරයි හිතන්නේ. ඒ කියන්නේ පංචස්කන්ධය සිත ලෝකය දැන් දන්නවනේ දැන් මේ කරපු පරිශීලන දැන් ඇහැරලා බලලා තමයි ඒක හිතන්න කිව්වනේ දැන්. එතන වෙන්නේ දැනෙනකොට ලෝකයේ සිත පංචස්කන්ධය ඇති වෙනකොට දැන් තමයි තහවුරු වෙලා තියෙනවා. ඒ තහවුරුවත් එක්කයි මෙතන කරන්නේ දැන් තමයි අරව හිතන්නේ නෑ දැන් මේක දැනෙනකොට ඇති වුණා. දැනීම නතරයක් නැති වුණා. එච්චර හිතන්නේ. ඇති වුණා නැති වුණා. සිත පංචස්කන්ධේ නාම රූප අරවම මොකුත් ඔතන හිතන්නේ නෑ දැන්. හරි? ඇතිවීමයි නැතිවීමයි. ඇතිවීමයි නැතිවීමයි කියන්නේ මොකද්ද? පත්‍ය මරණය. එහෙම නැත්නම් අපි කෙටියෙන් ඔක කියනවා අනිත්‍යතාව. ඇති වෙනව නැති වෙනව කියන දර්ශනය තමයි අපි ලෝකේ දැක්කේ. දැන් මේ මේ දින හතරක් තිස්සේම පරීක්ෂා කරපු හැමතැනකම අපිට හම්බුනේ ලෝකේ නිට්ටයවද අනිත්‍යවද? අනිත්‍යව. මොකද්ද අනිත්‍යයි කිව්වේ එතකොට? ඈ ඇති වෙනවා නැති වෙන එක. හට ගන්නව නැති වෙනවා. කවද්ද වෙන්නේ ඒක? ඒ මොහොතේදී ඒක තමයි පරික්ෂා කරේ. ලෝකයේ තියෙන රූප සහ නාම කියලා දෙකයි. ඒ දෙකේම தත්ත්වය දැන් ඇති වෙනවා දැන් නැති වෙනවා. එහෙනම් තමන් අනිත්‍යයි කියලා දැනගත්තේ එතකොට ඇත්තද බොරුවද? ඇත්තක්. ඒක තමයි මේ ලෝකයේ මෙතෙක්කල් දැනගෙන හිටියේ ඇත්තද බොරුද? බොරු. මේ ලෝකේ නිට්ටයයි කියලාම හිතේ අරක තියෙනවා මේක තියෙනවා මේක පවත්වන්න පුළුවන් කියලා ගත්තේ. දැන් දැන් තමයි ලෝකයේ පිළිබඳවම සත්‍යෙම සත්‍ය ඥානයක් තමයි මේ දින ටිකක් තිස්සේ වඩ아가න ආවේ අනිත්‍ය සංඥාව. දැයි අනිත්‍ය සංඥාත් එක තමන්ට තහවුරු වෙච්ච කාර්යය තමයි මේ ලෝකේ කොහෙවත් හම්බුණා තමන්ට ආත්මයි කියන්නේ ඒවා. මම මගේ කියලා තියාගන්න පුළුවන් ඒවා. මට මේ විදිහට වෙනස් කරන්න පුළුවන් ඒවා. බෑ. අනාත්ම දෘෂ්ටිය. හරිද? අනිත්‍ය සංඥා අනත් සංඥා. සුභයි කියලා හම්බුනේ මේ ලෝකේ ඔක්කොම දැන් අසුභයි කියලාද? අසුභයි රූප ලෝකේ ඔක්කොම අසුභයි. රූප වෙනුවෙන් තමයි වේදනා සංඥා සංකාර ඔක්කොම පවත්න. රූප නැත්තම් මේවට පවතින්න බෑ. එහෙනම් ඒ ඔක්කොම මොනවාද? අසුභ සංඥා. එහෙනම් Tamanට ඒ තුල ආස්වාද විඳින්නද උනේ ආදීනවයන්ට ලක් වෙන්නද උනේ දැන් මේ ලෝකේ. ආදීන විතරයි. එහෙනම් රාගී වෙන්න පුළුවන් දවත් එක. බෑ එහෙනම් මොකද වෙන්නේ? විරාගී වෙන්න වෙනවා. රාගී වෙන්න බෑ තමයි. මේවා අල්ලගෙන තියාගෙන ඉන්න බෑ. එහෙනම් ඒවා ප්‍රහාණය කරන්න දෝනේ තවත් ලං කරගන්න දෝනේ. ආන් විතරයි වෙන්නේ. එහෙනම් ඕම ඔහම තේරෙනවා නම් මේ ලෝක තලයේ කොයි ලෝක දැන් මේ මනුෂ්‍ය ලෝක තලයේවත් දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ආදී කොයි ලෝක ධාතුවේවත් Tamanට හොඳ එහෙනම් ආස්වාද තියෙන නিত্য වූ සැප වූ ස්වභාවයක් හම්බෙනවා. ඇයි එහෙම තීරණය කරන්නේ? ඒ ලෝකේ හැමතැනම තියෙන නාම රූප විතරයි. එහෙනම් කොහෙ ගියත් Tamanට නාම රූපයන්ගේ ස්වභාවය, රූපයන්ගේ ස්වභාවය වෙනස් වෙන්න පුළුවන් නාම ධර්මතාවය ක්‍රියාකාරීත්වය කිසි තැනක වෙනසක් වෙන්නේ නැහැ. එතකොට හැබැයි රූප ධර්මතාවය වෙනස් වුණාට නාම ධර්මතාවය ඔය කෙන ආකාරයේ ක්‍රියාත්මක භාවයන් තුළ Tamanට ආයෙත් හම්බෙන්නේ නාම රූප ධර්මතාවයන් ටිකක් විතරයි ලෝකතාලේ. දෙයියන්ගේ කෙලදී ඇගේ රූප ස්වභාවය වෙනස් වෙයි. හැබැයි නාම ධර්මතාවය ඒ දෙලෙ වෙන්නේ. බ්‍රහ්මයා ගුණාම ඇඟ කියන රූප ස්වභාව වෙනස් වෙයි. නාම ක්‍රියාකත් එහෙම. එහෙනම් ඒතන ගියත් හම්බෙන්නේ මොනවාද? නාම රූප. ඒතර ඒතන ගලත් රූප මොනවාද? සුද්ධාස්ත්‍රෙන් හදිච්ච දිරණ જાති අසුබ වේවා. එහෙනම් කොයි ලෝකේ ගියත් මොකද වෙන්නේ? ඈ දැන් නම් අයව කළා අරවා කළා දිව්‍ය ලෝකේ ගිහිල්ලා ආය නැත්නම් මනුස්ස ලෝකේ වෙලා ආය අර විදිහට මේ විදිහට ඉන්න ඕනද? එහෙනම් කොයි ලෝකේ ගියා මොකද වෙන්නේ දැන්? නැති නැති එක අපිට දැන්. එහෙනම් සබ්බ ලෝකේම තමන්ට ඇලෙන්න බෑ සබ්බ ලෝකේ අනබිරත සංඥා. සියලු ලෝකේ ඇලීමක් තමන්ට මේ මොහොතේ ඇති කර ගන්න බෑ. මේ සත්‍ය තේරුණා නම් සියලු ලෝකයෙන් ඔහු ඈත් වෙනවා. හරිද? අයි සබ්බ සංකාරයේසු අනිත්‍ය. ඔය දන්නවා දැන් සියලු සංකාරය අනිත්‍යයි කියලා. හරිද? එන වෙන කරන්න දෙයක් ඉදිරි නෑ. මොකද වෙන්නේ? ලෝකෝත්තර නිරෝධ සංඥා විතරයි ඔබට ඉදිරි වෙන්නේ මේ සත්‍ය දැක්කා නම්. මේ ලෝකේ ඉඳලා වැඩක් නෑ. ලෝකේ කිසි තැනක මේ ලෝකේ විතර නෙවෙයි සියලු ලෝකයන් හි ඇලිලා වැඩක් නෑ. යන්න තැනකුත් නෑ. එහෙනම් දැන් මේ ටික තේරලා ඉවර වෙනකොට කෙනෙකුට මොකද වෙන්නේ? යන එන මං නැහැ. තේලිවන යන එන මං නැති. ඈ ඔව් පන්සල නතර වෙනවා නම් හරි. පන්සල විතරයි ඉතුරු වෙන්නේ. පොල් ප්‍රශ්නයක් නැහැ. ඔව්. අපි මෙරිටික් බාහිරම තමෝ කියලා කෙනෙක් නැහැ කියන අවස්ථාවට එනවනේ. එහෙම ඉන්නේ නැහැ. තමුන් කියලා කෙනෙක් නැහැ කියලා අවස්ථාවකට එන්නේ නැහැ. කරන්න තියෙන දේ කරන්න. ඔය තමුන් කියලා කෙනෙක් නැහැ කියලා හිතාගෙන ඉන්න එකක් තියෙනවා. හිතන එකයි ඒක නැති වෙන එකයි දෙකක්. වෙච්චාම මම කියන්නම් උනා කියලා. හරිද? ඊට පස්සේ අපි ධර්මතාව ඔක්කොම අත්හරිනවද? ඔව් මොකක්වත් යාට නැහැ. එයා ඇත්තට නිකන් ගහක් කලක් වගේ තියෙයියා. අපි ඒක බුද්ධාගම තෝරන්නේ කරා. බුද්ධාගම නැහැ. සත්‍ය හරි. හරියට හරි. කතං කරණිය නාපරයන් බුද්ධ ආගම තියෙන්නේ ආයි හැමදාම මේ කකා බීබී දඟලන්න එකක් නෙවෙයි. කලයුත්ත කළ ඉවර කරන්න. බෙහෙත් බීවට පස්සේ ලෙඩේ වඳුනාට පස්සේ ආයෙ බෙහෙත් බොන්න ඕනේද? නෑ. මේක කරලා කරනකන් තමන් වීර්යය වඩලා කරගන්න. ඊට පස්සේ කරන්න යන්නේ. කතම් කරණියන් නාපරයන්. ඊට පස්සේ ඕන් තරම් තමන් ඔය වෙන එකක් කර කර ආගෙන. කරන් දෙකුත් යාර නැති වෙන. එහෙනම් කරන් දෙකුත් යන්නේ ඔහේ නිකන් ඉන්න. නිකන් ඉඳීයා. එක වෙයි එක. ඔටෝ වෙනවා නිකන්. එච්චරයි වෙන්නේ. මාර්ගවත් වෙනවා නේද? ඒ තේරෙනවා. කවුරුත් ඇතල කවුරුත් ඇතල ඉන්නේ. රහතන් වහන්සේලාත් එහෙම තමයි. කල යුත්තක් දන්නවා කල යුතු දේ මොකක්ද කියලත් ඒක තමන්ට තේරිච්ච දාට අනුන්ට මේක කියා දෙන වැඩේ හැර අනිත් එන කිසි වැඩක් එයාට වැඩක් නැහැ. ඒකත් අහන කෙනෙක් හිටියොත් කියනවා නැත්තම් කැලේකට වෙලා නිකයි. අහන කෙනෙක් හිටියොත් කියනවා නැත්තම් ඉතින් පැත්තට වෙලා නිකයි ඉන්නවා. මොනවද? වෙන මොනවා කියද වැඩක්ද? එතරම්. කතං කරණියන් හතර මත දැන් කල යුත්ත කළ ඉවරනට පස්සේ නාපරා යන්න නැවත කරන්නේ නැහැ. නැවත කරන්න දෙයක් නැහැ. මේක මේ ඔයයි නාඩගම් නටනත්තර අපිට කරන්න දෙයක් නැහැ. හැමදාම සීල් රැකගෙන හැමදාම භාවනා කරන හැමදාම පන්තල් වෙන හැමදාම වඳින්න කියලා බුදුහාමර කොයිවක් කියලා නැහැ. කරන්න දෙයක් තමයි තියෙනවා. කරලා දෙයක් ඉවර වුණා පස්සේ ආයෙ කරන්න ඕනේ නැහැ. කියන්නේ තමන් වරද්ද ගත්තට අපිට කරන්න දෙයක් නැහැ ඒකට. ඔව්. බුදුහාමරේ ලෝකයේ තියෙන සත්‍ය හෙලි කරා විතරයි. බුදුහාම අමුතු එකක් ඇදුවේ නැහැ. එහෙනම් කියන්න එපයි 62ක් මිත්‍යා දෘෂ්ටි තිබුණා මම තවත් දෘෂ්ටියක් ඉදිරිපත් කරා කියලා නැහැ. බුදුහාර 63 වෙනි දෘෂ්ටියක් ඉදිරිපත් කරේ නැහැ. බුදුහාර කලේ මේ ලෝකයේ තියෙන සත්‍ය මේකයි ඔබ පිළිගන්නවා නම් පිළිගන්නේ නැත්නම් නිකයි. හිතේ. හිතේ බුදුහාර කලේ. ඒක හරි. බුදුහාර කලේ නැහැ තව දෘෂ්ටියක් හැදීමක්, තව අමුතු දෙයක් ලෝකයට අලුතෙන් එකක් හැදීමක් නිර්මාණයක් කරේ නැහැ. තේන ස්වභාවය පැහැදිලි කරා. යතා භූත ඥාන දස්සනං සුවිසුද්ධං අහෝසීදී. කිසිද තැනක සැකයක් නැතුව පවතින සත්‍ය පිළිබඳව යථාර්ථය දැන ගැනීම පමණයි කලේ. ඥානය කිසි තැනක අඩු නැහැ. එච්චර කරනවා. ඒක තමයි මේ කරලා දුන්නේ. Tamanට දකින්න කියලා දුන්නේ ධාතු කියන්නේ මොනවද? කොහොමද මේ ලෝකේ හැදෙන්නේ? ඒ ලෝකයට වෙන්නේ මොකද්ද? ඒ ක්‍රියාකාරීත්වය මොනවද? ඒ සිත කියන්නේ මොකද්ද? කොහොමද ඒක හැදුනේ? ඒ ඔක්කොම දැක්කේ. ඔච්චරයි මේ ලෝකේ ස්වභාවයක්. ඒක දෙවියන්ට බ්‍රහ්මයන්ට මාරයටවත් වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එයාට සිද්ධ වෙන්නේත් ඒක. එතන දකින්න. එහෙනම් ඒක තමයි සත්‍ය. ඒක තමයි දැන් පැහැදිලි කරේ. ඒ හැමතැනම අනිත්‍යතාවය තියෙනව නැති වෙන මිශ්‍රණ බංගක්තියක් විතරයි ලෝකය. හරිද? චිත්තේන නියති ලෝකේ. චිත්තස් ඒක ධම්මස්ස චිත්ත තුලයි මේ සමධර්මතාවයක්ම ක්‍රියාත්මක වෙන්නේ. සියල්ල වසන් වෙන්නේ ඒ කියන්නේ සබ්බං වසමං වගෝ කියලාත් කාරණාවක් ඔක කියනවා. සියල්ල වසන් වෙන්නේ සියල්ල නොතේරී යන්නේ ওই සිත නිසාමයි. ඒකෙන්මයි. එහෙනම් දැන් තමයි තේරෙන්නේ ඕන් ඕක අත් නොහැර දකින්න. දැන් කෙනෙක් පුද්ගලයෙක් නැහැ කියලා මමෙක් නැහැ කියලා තමන් හිතාගත්තට බෑ. මමෙක් නැත්තම් ඔය ක්‍රියාකාරීත නතර වෙන්න ඕනේ. දැන් තමට නැගිටින්න උවමනාවක් තියෙන විදිහක් නැහැ. කකුල හොල්ලන්න උවමනාවක් තියෙන විදිහක් නැහැ. ඇයි හොල්ලන්නේ? රිදෙනවා නම් රිදෙන්නේ කාටද? මට වුණොත් ඔක හොලවයි මම නෙවෙයි කියලා Tamanට ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් වුණොත් හෙල්ලිලා නතර වෙයි. හොලවවුවොත් අවිද්‍යාව තියෙනවා, උපාදානය තියෙනවා. Taman මමෙක් නෑ කියලා හිතාගත්තට හරියන්නේ දැන් ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්නන. ආංග තමයි අවබෝධය. දැනීම එකක්, අවබෝධය තව එකක්. හරිද? ඒ සඳහා වීර්යය ඕන. හරිද? බන දන්නවා ඔක්කොම. දැන් කරලා පෙන්නන්න. ඔන්න වෙලාව දෙන්න. දැන් කොරන්න දඟලන්නේ නැතුව අත් නැහැර තමන්ගේ හුස්ම කියන නීවර නැති අරමුණේ උදයව්‍ය දකින්න. නම ආස්වාස් ප්‍රාස්වාස් මෙනෙහි කරන්නේ නැතුව ඒකේ නැතුව ආසද ප්‍රාස්වාසයත් මෙනෙහි කරනවා ආසද ප්‍රාස්වාස කියලා හිතන්නේ ඇතිවීම නැතිවීම විතරයි මෙනෙහි කරන්නේ හුස්ම දැනෙනවා දැනීමක් ඇති වෙනකොට දැනීමක් ඇති වෙනකොට දැනීමක් ඇති වුණා කියලා හිතා ගන්න. ඒකට පාවිච්චි කරන්නේ හුස්ම. හරිද? දැනීම නතර වෙනකොට නැති වුණා. එච්චරයි. ආස්වාසේ ප්‍රාස්වාසේ දිගයි කොටයි සංදිදී ඒව මොකුත් නෑ මෙතන. ඵලයෙන් ධ්‍යාන දෙය කියන්නේ මොනවත් නෑ මෙතන. මෙතන සමාධිය නෙවෙයි. මේ විදර්ශනය කරන්නේ. යන්න. හුස්ම දැනෙයි දැනෙනකොට ඇති වුණා දැනීම නතර වෙනකොට නැති වුණා. පිට වෙනවා දැනෙනවා පිට වෙනවා ඉවරකම් අඳුරගෙන ඉන්න ඕනේ. පිට වෙනවා පිට වෙනවා කියලා ළමන්ට දැනෙයි ඒක. ඒක හිතන්න යන්නේ පිට වෙන පිට වෙන කියලා. දැනෙනවා නතර වෙනකොට නැති වුණා. ආයත් ඉන්නවා. පිට වෙන ආයත් ඇතුළේ වෙනවා දැනෙනවා ඇති වුණා. පිට ඇතුළේ වෙනවා ඇතුළේ වෙනවා කියලා මට දැනෙනවා. නතර වෙනකොට නැති වුණා. ආවත් කමන්නේ නැයිද? කමන්නේ ඕන එකක් වෙයි. වෙන දේ බලාගෙන ඉන්න. ඒක ආවත් ඉතින් ඒකත් හිතක් කියලා මතක තියාගන්න. ඒකත් දැනීමක් නේ. ඒකත් දැනුණා නැති වුණා. ඒකත් ඇති වුණා නැති වුණා කියලා ඒකත් අඳුරා. මොනවාවත් එච්චරයි. තමන්ට රිදෙනවා දැනුණත් ඒකත් ඇති වුණා නැති වුණා. ඒකත් අනිත්‍යයි. හරි දැන් පංචස්කන්ධයම ලෝකයම සිතම තමන් අඳුරනවා. එහෙනම් ඔච්චරයි තියෙන්නේ. ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා කියලා ඉදරක් යනවා. හරිද? ඒ ලෝකයන් සංඥා සබ්බ සංකාරේ සොනිච්ච සංඥා ආනාපාන සතිය තමන්ට විරාග සංඥා නිරෝධ සංඥා ඔක්කොම ඔතන තියෙනවා. ඔක්කොම තියෙනවා. ඒක හැදනක් නැත්නම් ඔක්කොම අනිත්‍ය සංඥාව තියෙනවා, අනත්මය තියෙනවා, තමන්ට අසුභය තියෙනවා, ආදීනමය තියෙනවා. ඔය ඔක්කොම තියෙනවා තමයි. ඔය ඔක්කොම ඔක එක තැනින් වැඩෙන්නේ. දැන් එක තැනින් ඒක සිතක් තුළ විතරයි ඔක්කොම තිත තියෙන්නේ. සියලු ලෝකෙම උතන තියෙනවා. ඒ මොකුත් ඉදිරි නැහැ. හරිද? දැන් ඉතින් අවබෝධය තමන්ට ඇති, ධර්මගේ දැනීම ඇති, අවබෝධය සඳහා වැඩ තමයි තියෙන්නේ. තියෙන දැනීම හොඳටම ඇති. ඕනකට වඩා දැනගන්න ගියාම ප්‍රශ්න ගොඩයි. දන්න ටික දැනගෙන කරන්න තියෙන ටික කරන්න, විතර වෙන්න තියෙන ටික වෙනවා. එන අපිට මේ සංකාරයන්ගේ නිරෝධය සංකාරයන්ගේ උප්පත්තිය වේගය ග්‍රහණය වෙනවා යම් අවස්ථාවක හරිද ඇති නැති නැති නැති නැති නැති නැති නැති කියලා තමන්න දැන් ඇති වෙනවා නැති වෙනවා කියලා හිතාගන්න කාලේ නැති වෙයි එහෙනම් වෙයි උනොත් තමයි දැන් කියන්නේ හරිද වේද කියලා මම දන්නේ නැහැ නේද කාලේ දෙනවා දැන් භාවනා කරන තමන්න ඒ කාලෙත් තමන්න අතින්දිට ලැබුණොත් තමන් ඒක දැනගෙන ඉන්න ඕනේ කරන්න මොකද්ද ඇති වෙනවා නැති නැති නැති නැති නැති නැති නැති නැති නැති නැති වෙනවා කියලා හිතාගන්න ඇති වෙනවා නැති වෙනවා කියලා හිතනකන් දැන් හුස්ම පිට එන්නත් පටන් ගන්න පුළුවන් වේගයෙන් හින්දා හරිද ආන් එහෙම වුණත් ඇතිවීම නැතිවීම කියන එකට මෙතෙක් අපි අඳුරගත්ත ඇත්ත දානවා එතනට. එක අපි ඇතිවීම නැතිවීම මොකද්ද කිව්වේ? අනිත්‍ය. හැබැයි නිකන් අනිත්‍ය කියලා හිතන්න බෑ. ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව නැති වෙනව නැති වෙනව කියලා භාවනාව ආරම්භ කරන්නේ. ඇති වෙනව නැති වෙනව නැති වෙනව නැති වෙනව නැති වෙනව නැති වෙනව නැති වෙනව කියලා තමයි හිතන්න බැරි අවස්ථාවක් આવොත් අනිත්‍යයි පිට වෙනව අනිත්‍යයි. හැබැයි දැනීමත් එක්ක අනිත්‍ය කියන්නේ. දැනෙන්නේ නැත්නම් අනිත්‍ය කියන්නේ දෙයක් නෑ. හරිද? අන්තයයි අන්තය අන්තය අන්තය අන්තය අන්තය අන්තය අන්තය අන්තය අන්තය අන්තය අන්තය කියලා දිගටම අනිත්‍ය පාවිච්චි කරන්න ඕනේ. අනිත්‍ය කියන්නේ Tamanට ආරම්භය සහ අවසානයේ නිගමනය කරගන්න බැරි වුණා. පැහැදිලිද? තේරෙනවද? මම නැවත ආයෙ කියනවා ආයෙ හරියට ආගන්න ආයෙ කිසිම උදව්වක් නැහැ. බාහිරින් කිසිම Tamanට සම්බන්ධතාවයක් නැහැ. තනියෙන් Taman වැඩ දැන් පෙන්වන්නයි තියෙන්නේ. තම මෙතෙක් දිනයි දැනගත්ත ඒවා පුරුම වෙලයි තියෙන්නේ. හ්ම්. හුස්ම ඇතුළු වෙනවා කියලා Tamanට දැනෙනකොට ඇති වුණා. ගිහින් නතර වෙනකොට නැති වුණා. ආයෙ පිට වෙනවා කියලා දැනෙනකොට ඇති වුණා, ගිහින් නතර වෙනකොට නැති වුණා. හරිද? ඇති වුණා, නැති වුණා, ඇති වුණා, නැති වුණා, ඇති වුණා, නැති වුණා යනුවෙන් දිගටම ආස්වාසයේ ඇතිවීම නැතිවීම, ප්‍රාස්වාසයේ ඇතිවීම නැතිවීම අත්තරින් නැතුව කරගෙන යනවා. යම් ආස්ථාවකදී ඇති වෙනවා, නැති වෙනවා, නැති වෙනවා, නැති වෙනවා, නැති වෙනවා, නැති වෙනවා, නැති වෙනවා කියලා වේගවත් බවකට ආවොත් හිතලා කරන්න බෑ හිතලා කරොත් තමයි අනිවාර්යෙන් කොන් දෙකක්ම ඔළුවේ අමාරුව දාඩි දාලා අරමෙව වෙයි යටි දැන් හිතලා හුස්මත් එක්ක කරන්න බෑ තමන්න හුස්ම ඉබේ යන්න අරින්න එහෙම යනකොට තමන්න එහෙම වුණොත් විතරයි හරිද කොච්චර කාලයක් කරන්න වෙයිද කියන ප්‍රශ්නේ තියෙන ඕකයි. ඇතිර නැති වෙනවා, ඇතිර නැති වෙනවා, ඇතිර නැති වෙනවා, ඇතිර නැති වෙනවා, ඇතිර නැති වෙනවා වේගවබ්බාවකට ආවොත්. ආවොත් කියන්නේ ඒක වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන් ඈ. තමන්න තියෙන තමන් පරීක්ෂණය කරගෙන යන්න. හරිද? ඇති වෙනවා, නැති වෙනවා, ඇතිර නැති වෙනවා, ඇතිර නැති වෙනවා, ඇතිර නැති වෙනවා, ඇතිර නැති වෙනවා, නැති වෙනවා කියලා හිතාගන්නත් තමන්ට ආරම්භය අවසානය අතර කාලයක් මැනගන්න තමන්ට ඒක හිතා ගැනීම සඳහා ශක්තියක් නැති අවස්ථාවක විතර වේගෙන් වෙනකොට වේගෙන් වෙනවා. වෙනවා කියලා නතර කරන්න බෑ. තමන් වේගෙන් හිතන්න ඕනේ. නැති වෙන නැති වෙන නැති වෙන නැති වෙන නැති වෙන නැති වෙන නැති වෙන නැති වෙන කියලා හිතන්න ඕන. හරි? හැබැයි ඔක දැන් කියන්න ගියොත් එහෙම තමන්ට බෙල්ල හෙල්ලෙන්න ගනී හුස්ම හිතලා කරන්න ගියොත් එහෙම ඔක කරන්න බෑ. ඒ හිනා ස්වභාවික தත්ත්වය අඳුරයි. එහෙම යනකොට එහෙම හිතාගන්න බැරි වුණොත් විතරක් මොකද කරන්නේ? දැනනකොටම අනිත්‍යයි. පිට වෙනවා දැනනකොට අනිත්‍යයි. අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. හුස්මත් එක්ක සම්බන්ධයේ බාහිර ක්‍රීදීන් කැක්කුම් මොනවාවත් දඟලන්න බෑ. දඟලනවා කියන්නේ මම කියන උපාදානය තියෙනවා. දඟලන්න කෙනෙක් නැහැ. දඟලනවා කියන්නේ මම භාවනාවේ ප්‍රතිඵල ගන්න බෑ. දඟලනවා කියන්නේ තමන්ට තාම අවබෝධය නැහැ. තමන්ට ප්‍රායෝගික දැනීම තිබුණාට අවබෝධය නැහැ. හරිද? අවබෝධය ලබන්න නම් දැන් වීරිය වඩන්න. සම්මා වායාමයේ කරා. වෙන මොකොත් උදව්නේ තමන දිගටම ඕක කරගෙන යන්න තියෙන්නේ. හරිද? බාහිර සද්දා වුණත්, අරවා දැවුණත්, මොනවා දැවුණත් එතනත් ඇතිවීමක් නැතිවීමක් අනිත්‍ය දකින්න. හරි. භාවනාව නතර කරන්න ඕන නිසා නතර කරන්න උපදෙස් දෙන්නම්. ඒ අවශ්‍ය වෙලාවෙදී එතෙක් Tamanට වෙන දෙයක් කරන්න නෑ. වෙන භාවනාව නවත්තන්න විශේෂයෙන් තැනකුත් නෑ උටි. හරිද? ඔය කරගෙන යන්නයි තියෙන්නේ. කෙනෙක් නැති බව ප්‍රත්‍යක් වෙනකම් කරා. හරිද? නැගිටින්න හිතුනොත් මම ඉන්නවා කියලා මතක තියාගන්න. නැත්තම් මම නෑ. මම නැත්තම් නැගිටින්න කෙනෙකුත් නෑ, යන්න කෙනෙකුත් නෑ, බලන්න කෙනෙකුත්. ඕක නැති වෙන්න ඕනේ. අවබෝධය තියෙනවා නම් වෙයි ඒක. හරිද? පැහැදිලිද? වෙන මොනවද හිතන්නේ එහෙම නෑ දැන්. ඔකේ පළවෙනි ධානය, දෙවෙනි ධානය, තමාදී, නගීවා, බසීවා, දිගයි කොටයි ඒවා කියන්න දෙන්නෙත් නෑ කවුරු. හරි? බාහිරත් එක්ක කිසිම සම්බන්ධයකුත් තියෙන්න බෑ. දැන් සමාධිය උතන බලවත්සේ බලපානවා. තමන්ට පුහුණු කරලා දීලා තියෙනවා සමාධිය. ඒ සමාධි බලයත් එක තමයි දැන් ඕක කරගෙන යන්න තියෙන්නේ. හරිද? හ්ම්. දැන් එනම් පාසුවෙන් වාඩි වෙන්න දඟලන්න බෑ. දඟලනවා කියන්නේ තමන්ම තමන්ට හානියක් කරගන්නවා කියන එක. තමන් හොඳින් පාසෙන් ඉඳගෙන කොන්ද වලින් තියාගෙන හරිද? සංසාරේ පුරාවට තමන් අතින් තෙරුවන් කෙරේ අකුසල අපවාදයන් සිදු වෙලා තියෙනවා නම් ඒ වගේ නිදහස ලැබිලා තමන් මේ දින හත තුනක් තිස්සේ කරගත්ත කුසලයේ බලය බලවත් කරගෙන තමන්ට ලෝකෝත්තර මාර්ගඵල අවබෝධය සඳහා තමන්ට යන්නට තෙරුවන් කෙරේ මොනවා හරි වැරදක් කළා තියෙනවා නම් ඒක නු සමාව අරගෙන භාවනා කරන්න අද්දගෙනල්ලේ තියලා වැඳගෙන මේ ආකාරයෙන් සිහි කරගන්න. අනන්ත වූ සසර පටන් මේ මොහොත දක්වා සිතින් කයින් වචනයෙන් තෙරුවන් කෙරෙහි සිදු වූ සියලු වැරදි අකුසල අපවාදයන්ගෙන් නිදහස ලැබේවා සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් වශයෙන් මගඵල ලැබීම දෙසා විදර්ශනා ශක්තිය උපදවා ගන්නට සමාධියත් වැඩේවා විදර්ශනා ඥාන පහළ වේවා දැන් ඔය අදිෂ්ඨානීය යුක්තව දැන් මේ ටෙස්ට් දෙක පියාගෙන අත් දෙක තියාගන්න ඩොක්කෙන් පහසු ආකාරයෙන් තමයි දැන් නැවත කය හොලවන්න බෑ බාහිර කිසිවක් එක්ක සම්බන්ධතා නැහැ තමන්ගේ හුස්මට සිත යොමු කරගෙන හුස්ම දැනෙනකොට ඇතිවීමත් දැනීම නතරනකොට නැතිවීමත් අනුවෙන් අත්තරින් නැතුව තමන් භාවනාව යෙදෙන්න. වෙල කෙලින් තියාගන්න කොන්ද කෙලින් තියාගන්න. වූ කල හිස් භවය ලොව වැටහෙන්නේ වැඩුණු සිත නැගී ගොස් තිලකුණම වැටහෙන්නේ වැඩි ගොස් එහි ඵලය ලැබ දෙන්නේ ඵල සමා හොඳයි. දැන් Tamanට පැහැදිලි කර දුන්නු භාවනා ක්‍රමයේදී තමයි අනිත්‍ය සංඥාව නැත්නම් අනිත්‍ය භාවනා කර්මස්ථානයක් Tamanට ලෝකයේම පංචස්කන්ධේ සියලු தත්ත්වයන්හි සියලු සංකාරයන්ගේ අනිත්‍ය සංඥාව සබ්බේ සංඛාර අනිච්චාති කියන කාරණය ප්‍රඥාවෙන් දැකීමයි සිද්ධ කරන්නේ. නිසා අපි මුල සිටම මේ මොහොත දක්වාම එසේ මේ ලෝකයේ සිළු සංකත ධර්මතාවයන් මොනවද කියන එක පරීක්ෂා කරලා ඒ සිළු සංකත ධර්මතාවයන් හේතුන් නිසා සකස් වෙන ආකාරය අවබෝධ කරගෙන ඒ හේතු මොනවද කියලා අඳුරගෙන රූප සකස් වෙන්න සුද්දාෂ්ටක හේතු වෙන බව සිත කෙනක සකස් වෙන්න නාම ධර්මතා චෛතසික කියන ස්වභාවයන් හේතු වෙන බව ඒ ස්වභාවයන් හේතු වෙන සියල්ල කෙනෙකුන්ගේ පරිබාහිර ස්වභාවික ක්‍රියාකාරීත්වයන් ටිකක් විතරයි කියලා අවබෝධ කරගෙන සත්වයේ පුද්ගලයේ ආත්මයක් ජීවයක් ඒක තුල නැති බව වටහා ගැනීම සඳහා මූලික පරිේශන ටිකක් භාවිතාවේ අපි යෙදුණා. ඒතරේ අනුව අපි මුලින් සිටම මේ තක්කාම එන අවස්ථාව තුළ ඇති කරගත්ත ඥාණය තමයි මේ ලෝකයේ නිට්යයි කියන්නේ යමක් නැති බව. සපයි කියන්නේ යමක් නැති බව. සුභ වශයෙන් යමක් නැති බව. එහෙනම් ඒ ආකාරයෙන් පරීක්ෂා කරමින් යන තැන Tamanට ඇතිවෙච්ච අවබෝධය තමයි මම මගේ කියන්නේ දෘෂ්ටියක් නැති කරගත්තා. මම මගේ කියලා තියෙන්න විදිහක් නැහැ. මම මගේ කියන එක නැති වුණා නෙවෙයි මම මගේ කියන එකක් තියෙන්න බැරි බව Taman තහවුරු කරගත්ත පරීක්ෂා කළා. ඒක තමයි දල සක්කාය දිට්ඨිය කියලා කිව්වේ. ඒක මොකක්ද කියන්නේ? රූපය මම කියලා හිතනවා නම් රූපයක් මගේ කියලා හිතනවා. රූපය තුල මම ඉන්නවා කියලා හිතනවා. රූපය මට අවශ්‍ය විදිහට පවත්වන්න පුළුවන් කියලා හිතනවා. රූප පිළිබඳව සක්කාය දිට්ඨිය ඇති වෙනවා. වේදනාව මම කියලා හිතනවා. වේදනාව මට මට දැනෙන එකක් කියලා හිතනවා. වේදනාව තුළ මම ඉන්නවා කියලා හිතනවා. වේදනාව මට ඕන විදිහට පවත් ගන්න පුළුවන් කියලා හිතනවා නම් වේදනාව පිළිබඳ සක්කාය විත්තිය. ඒ වගේම සංඥාව සංකාර විඥාන පිළිබඳව ඔන්න ඔය විදිහටම ඇති වෙනවා. 20 ආකාරයක සක්කාය විත්තිය කියලා ධර්මයේ තුල කියලා. ඉතින් ඔන්න ඔය කාරණේ තමන්ට නැති වුණා මේ දින හතරක් තුළ කරපු පරිේශණයන් තුළ තමන්ට දල වශයෙන් මේ සක්කාය දිට්ඨිය දුරු කරන්න අවශ්‍ය පරීක්ෂාවන් ටික සිද්ධ කරලා දුන්නා. ඒ විදිහට තමන් ඒක කරමින් සක්කාය දිට්ඨිය දුරු කරගත්තා. අසා දැනගෙන කරපු මූලික පරිේශනයක් අනුව ප්‍රායෝගික වශයෙන් විචිකිච්ඡාව දුරු කරගත්තා. මේ ස්වභාවය බුදු කෙනෙක් හැර වෙන කාටවත් ප්‍රකාශ කරන්න බැරි බව බුදුහාමුදුරුව එනම් මේක තේරුම් ගත්තාම ඒකාන්තයෙන් අරහන් වෙන බව සොයන්ම මේ අවබෝධය ලැබු බව තමනුත් ඒ අවබෝධයන්ටපත් වෙමින් බුදු ගුණ වඩමින් තමන් මේ தත්ත්වය හඳුනගත්තා. හරිද? ධර්මයේ මොකක්ද කියලා තේරුම් කරගත්තා තමන් තුළ තියෙන ස්වභාවයක් කියලා ඒක තමන් මනාකොට මුලැමැද අග සාක්කාත සම්දිට්ඨික අකාලිකව තේරුම් කරගත්තා. ඒ ආකාරයෙන් ඒ සත්‍ය හෙලි කරා වූ සංඝයා වහන්සේලා ඒ ආකාරයෙන් ආර්ය පුත්‍තිල භාවයටපත් වෙච්ච මාර්ගඵලලාභී අය පවතින තාක්කල් මේ සත්‍ය යට එන්නේ නැහැ කියන දැන් තමන්ට තහවුරු වෙනවා. එහෙනම් බුදුන් දහම් සඟුන් කියන තෙරුවන් හඳුනා ගැනීම තමන් සිද්ධ කරනවා. ඒ ආකාරයෙන් එසේ තමන්ට ලෝකයේ මුල මැද අග කියන අවස්ථා තුනේදීම නාම රූප ධර්මතාවයන් පමණයි ක්‍රියාත්මක වෙන්නේ කියලා ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒ වගේම දැන් මේ සියල්ල හේතුන් නිසා සකස් වෙච්ච බව හේතුඵල ධර්මතාවය පිළිබඳ සැක නැති වෙනවා. එහෙනම් මේ தත්ත්වය තේරුම් කරගන්න ප්‍රඥාවට ආව නිසායි මේක උනේ. ඒත් ප්‍රඥාවට එන්න බෑ යම් කිසි සීලයක සමන් වාසය කරලා යම් ආකාරයකින් මෙන්න මේ සමාධිය ගොඩනගා ගත්තේ නැත්තම්. එහෙනම් තමන් කයවචනීය සංවර කරගෙන මේ දින හතර තුල ගත කරපු නිසා ඒ ආකාරයෙන් සීලේ සමාදානය තමන්ට සිද්ධ වෙලා තිබෙනවා. ඉබේම ඒ ආකාරයෙන් තමන්ට සමාධි බලයක් යම් මට්ටමකට ලැබෙන ආකාරය පුහුණු වෙලා තමන් ප්‍රඥාව වඩපු නිසායි මේක සිද්ධ වෙන්නේ. එහෙනම් සීල සමාධි ප්‍රඥා කියන ත්‍රි ශික්ෂාම අත්‍යවශ්‍යයි කියන එක ප්‍රත්‍යක්ෂයි. එහෙනම් ඔය කියන්නේ බුද්ධ ආදී අටතැන්හි තමන්ට සැක දුරු වීම කියන කාරණය. ඉතින් ඒ අනුව තමයි දැන් ප්‍රත්‍යක්ෂ කරගත්තා නාම සහ රූප ධර්මතා දෙකෙන් කිසි තැනක සීලය කියන එකක් පවත්වන්න බෑ. එන සීලය පවතින්නේ ප්‍රඥාව එක්ක පමණයි. නම් ප්‍රඥාව වැඩි වීමෙන් පමණක්ම සීල් රැකෙනවා. යත්ත සීලං තත්ත පඤ්ඤං. යත්ත පඤ්ඤං තත්ත සීලං. යම් තැනක ප්‍රඥාව නිසා සීල් රැකෙනවා, සීලය නිසා ප්‍රඥාව රැකෙනවා. මේ දෙක අනුපිළිවෙලින් එක එකට උපකාර කරගෙන තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒතර ප්‍රඥාවෙන් තොරව සීලයකුත්, සීලයෙන් තොරව ප්‍රඥාවකුත් ලෝකයේ ඇත්තේ නැහැ. එහෙනම් මේ අඩුව සීල වෘත සමාදන් වෙලා හරියන්නේ නැහැ කියලා දැන් Tamanට තේරෙන්න ඕන. අනුන් සරණ කරගෙන මේකෙන් ගැලවෙන්නත් බෑ කියලා Tamanට දැන් තේරෙනවා. බුදුන් සරණං, බුද්ධං සරණං, ධම්මං සරණං, සංඝං සරණං කිව්වට වෙන කාගෙන්වත් සරණකින් Tamanට දැන් ගැලවෙන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. එහෙනම් තම තමා විසින් තම තමාගේ කෘත්‍ය කරගත යුතුයි කියන එක Tamanට ප්‍රත්‍යක්ෂ වෙනකොට බාහිරින් සීලයක් හොයන්න යන්නේ නැහැ. බාහිර කෙනෙක්ගේ සීලයක් Tamanට ඇති වැඩගත්කමකුත් නැහැ. මොකද අනුසිල්ලක ගැනම ප්‍රශ්නයක් නට නැහැ. එන අනිත් අයගෙන තමන්ට කිසිම සම්බන්ධතාවයක් නැහැ. තම තමා තනි තනි යා යුතුයි කියන අවබෝධය දැන් ලැබලා ශීලබ්බත පරාමාසය දුර වෙනවා. එතකොට දැන් ওই ටික ඔක්කොම තමන්ට දල වශයෙන් සුතමේ වශයෙන් අවබෝධයටපත් වෙලා නිමා වෙනවා. ඒ කියන්නේ සම්මා ඥානය තමන් ලැබලා තියෙනවා. ලෝකයෙන් ඈතර වීම සඳහා ලෝකෝත්තර මාර්ගයේ විදියට අනුගමනය කළ යුතු දේ තමන් දැන් දන්නවා. ඒ දේ අත්නහැර භාවිතා කිරීම තමයි කළ යුත්තේ. ඉතින් ඔය විදිහට ওই භාවනා ක්‍රමයන් ටික නැවත නැවත පුරුදු වීම අත්‍යවශ්‍ය වෙනවා තමන්ගේ අවබෝධය සඳහා. ඉතින් ඒ අවබෝධය තමයි තමන් මේ ක්‍රියාකාරකම් තුළ දිගටම සිත පුරුදු කරන්නේ අකුසලයෙන්තරව පවත්වා ගන්න. ඒතර අකුසලයෙන්තරව සිත පවත්වා ගැනීමේ දක්ෂතාවය තුළ තමන්ට සිදුවෙන විපර්යාසය තමයි සිත නතර වීමකටපත් වීම. නතර කරන්න බෑ අපිට නතර වෙන්නයි ඕන. නතර වෙන්නේ මොකක් නිසාද? විද්‍යාව පහළ වීම සිද්ධ වුණා. අවිද්‍යා පත්‍ය සංඛාරා අවිද්‍යාව නිසා සංඛාර ගොඩ නැගෙනවා. විද්‍යා පත්‍ය විසංඛාරා විද්‍යාව නිසා සංඛාරය දෙනවා. එහෙම නැත්නම් අවිද්‍යා යත්වේව අශේෂ විරාග නිරෝධෝ අවිද්‍යාව ශේෂයක් නැති වෙන්න අවිද්‍යාව විතර නැති වෙන විදිහට තමන් ඒක නිරෝධ කරා නම් සංඛාර නිරෝධා සංඛාර නිරෝධා නිරෝධයටපත් වෙනවා. ඒක ඉබේ වෙයි. එහෙනම් ඒක තමයි නිර්වාණ මාර්ගය. ඒක තමයි තමන්ට දුක්ඛ නිරෝධය කියන ස්වභාවය කියලා බුදුහාමුදුරුවෝ දැක්වේ. එනි බොරුවෙන් අත මිදෙනවා කිව්වේ ඔන්න ඔය සිත නතර වෙන්න පටන් ගන්නවා. එහෙනම් යම් අවස්ථාවක තමන්ගේ සිත නතර වෙච්ච ප්‍රථම අවස්ථාව තමයි සෝවාන් මාර්ග ඵලය තමන් ලබාගන්නේ. ඒතරේ සෝවාන් මාර්ග ඵලය ලැබුව පමණින් තමන්ගේ ගමන නිමා වෙන්නේ නැහැ. එසේ තමන් මේ බුදු කෙනෙක් පිළිබඳව මේ ධර්මයේ පිළිබඳව සංග්‍රහ කරේ අචල ශ්‍රද්ධාවට පැමිණෙනවා තමන්ට මේ සිත නතර කරන්න පුළුවන් බව අවබෝධ කරගන්නවා. මේ උනත් ඔහුට සිත නතර කර ගැනීමේ හැකියාව එක් අවස්ථාවක පුහුණු කරන්න පුළුවන් උවත් ඔහුට මරණයේදී ඒ කරන්න හැකියාව ලැබෙන්නේ නැහැ. මරණයේදී කරන්න හැකියාව ලැබෙන රහතන් වහන්සේට පමණයි. ඒ නිසා ඒ සඳහා තාදොටත් සිත පුහුණු කරන්නට සිද්ධ වෙනවා. ඒමක් නිසාද දල වශයෙන් තමයි තමන්ගේ අවිද්‍යාව දුරු වෙන්නේ සෝවාන් මාර්ග ඵලයට ලැබූ අවස්ථාවක. නිසා ඔහු නැවතත් අවිද්‍යාව දුරු කිරීමට පංචස්කන්ධය පිළිබඳව තවදුරටත් පරිශීලනය කළ යුතුයි. එනිසායි බුදුහාමුදුරුවෝ දක්වන්නේ මේ පංචස්කන්ධය පිළිබඳව දැන ගැනීම. එහෙම නැත්නම් අනිත්‍ය මෙනෙහි කිරීමයි Tamanට සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරිහත් දක්වාම සිදු කරන්නට තිබෙන්නේ. නිසා එසේ තවදුරටත් ඒ පංචස්කන්ධයේ අනිත්‍යතාව දකමින් යන ඔහුට නැවතත් මේ විසංකාරතාවය ඇති වෙනවා අවිද්‍යාව යම් දුර වෙන මට්ටමක් අනුව. ඒ අනුව සකදාගාමී ඵලය ලාභියෙක් බවට පත් වෙනවා. සකදාගාමී ඵල ලාභියාටත් උපත නතර වෙන්නේ නැහැ. ඒවක් නිසාද ඔහු තුළ තවත් අවිද්‍යාව ඉතුරු වෙන නිසා. එහෙනම් ඔහුත් තවදුරටත් ඒ පුණුව ලබන්නට වෙනවා. මේ පංචස්කන්ධයේ අනිත්‍ය දැකීම ඒ පුරුදු වීම තුළ ඔහුට නැවතත් තුන්වෙනි අවස්ථාවක විසංකාරතාවය තියෙන අවිද්‍යාව දුරු වීමේ යම් අවස්ථාවක් අනුව ඒ හේතුයෙන් ඔහු අනාගාමී ඵලය ලබනවා. අනාගාමී ඵල ලැබුවත් ඔහුගේ උපත නතර වෙලා නැහැ සාමුලින්ම ඊට හේතුව තුළ අවිද්‍යාව පවතිනවා. එහෙනම් අවිද්‍යාව නිර්වශේෂ වශයෙන් අවිද්‍යාවයත් ඒ වාසේස විරාග නිරෝධා කියන මේ தත්ත්වය තමන්ට සම්පූර්ණ වශයෙන් පරිපූර්ණ වශයෙන් අවිද්‍යාව නිරෝධ වෙමින් සිවණී අවස්ථාවේ ඔහු මේ අරිහත් ඵලය සාක්ෂාත් කරගන්නවා අනේ අවස්ථාවේපත් වෙනකොට ඔහුට උපත සම්පූර්ණ වශයෙන්ම නතර වෙනවා දැන් ඔන්න ඔය විදිහට සතර මාර්ගයක් සතර ඵලයක් බුදුහාමුදුරුවෝ දැරුවා සතර මාර්ග සතර ඵල නිර්වාණය සාක්ෂාත් කිරීමේ ක්‍රමවේදය. ඒක තමයි දැන් ඔය Tamanට පැහැදිලි කරේ. ඒ නිසා Tamanට තිබින් දැන් අත්මහැර භාවිතාවල ඉදෙන. ඉතින් ඒසේ නොකරන හැම විටකම සිත අකුසලයේ පවතින බවත් අකුසල රැස් වෙන රැස් වෙන සිත නැවතත් සංසාරයට එකතු වෙන බවත් භවයේ සකස් කරගන්න බවත් Taman දැන් දන්නවා. හරි. දැන් තියෙනවා දෙකට කරන්න දැන් ඔය භාවනාව නතර කරවන්න ඕනේ මෙතන අපිට වෙනත් කෘත්‍යයක් කරන්න තියෙන නිසා එහෙම නැත්නම් අපි භාවනාව නතර කරන්න තැනක් නැහැ කරන්න තියෙන දිගටම සිතක් වෙන භාවනාව දිගටම කරන්න ආනාපානසති දිගට කරන්න හරිද තමන්ට කායන පස්සන හැම වෙලෙම කරන්න පුළුවන් තමන්ට මතක් වෙන මතක් වෙන හැම කෙනත් එක්කම ධාතු මානසිකාරය වුණ වෙලා කරන්න පුළුවන් මෛත්‍රී භාවනාව සිතක් සිතක් වෙන භාවනාව අභ්‍යන්තර ආයතන බාහිර ආයතන විඥාන විදියට නාම රූප විදියට හේතුඵලයක් විදියට පංචස්කන්ධ විදියට ඕන තැනක දකින්න පුළුවන්. මොකද දැනෙන හැම වෙලාවකම භාවනා කරන්න පුළුවන්. හරි. තමන්ට කැමති ඕන භාවනාවක් දැන් දිගට කරා. ඔක්කොම කරන්න ඕන කියලා එකකුත් නැහැ. හරිද? අකණ්ඩව එකක් කළ යුතුයි. තමන්ට දැන් තේරෙනවනේ මේ භාවනා ක්‍රම ටිකෙන් කෝකද හරියනම තමන්ට කරගෙන යන්න පුළුවන් කියලා කළ යුතුයි. හැබැයි ආනාපානසතිය විශේෂයෙන් කළ යුත්තක්මයි හේතුව එම ආනාපානසතියම කියලා මම කියන්නේ නැහැ. තමන්ට ඕනම සමාධි භාවනාවක් කරලා තමන්ගේ සිත එකඟතාවය ඇති කරගන්න පැයක්මාරක්වත් Tamanට මේ කය එක්ක සම්බන්ධයක් නැතුව කය හොලවන්නේ කරන්නේ නැතුව Tamanට අරමුණු වලට සිත දුවන්නේ නැතුව පවත්වා ගන්නවත් අවශ්‍යම දක්ෂතාවය ඇති කර ගන්න වෙනවා. එහෙම නැත්නම් අනිත් විදර්ශනාවන් වැඩි වෙන්නේ නැහැ. මේ භාවනා කරනකොට කකුල හොලවන ආරම්භ කරනවා නම් Tamanට විදර්ශනා වැඩෙනවා නෙවෙයි Taman තාම සමාධිය ඇති කර ගන්න දඟලනවා. මේ සමාධිය ඇතිලා නැත්නම් ඉදිරියට යන්න බැරි වෙනවා. පැහැදිලි. එනිසා ඒ කිව්ව භාවනා අකණ්ඩව කිරීමයි අත්‍යවශ්‍ය වෙන්නේ මගඵල ලැබීම සඳහා. ඉතින් සඳහාදී Tamanට නිතරම සාකච්ඡා කරන්න සිද්ධ වෙයි භාවනා තුළ ඇති වෙන ගැටලු සාකච්ඡා කරමි. Tamanට ඒ ඇති වෙන ප්‍රතිඵලයන් පිළිබඳව Taman තහවුරු කරගන්න තව තව භාවනා ක්‍රම ටිකක් තිබෙනවා. ඉතින් ඒවා Tamanට ඒ තත්ත්වයට ආවට පස්සේ කියා දෙන්න දෙන්න. එන්ට ඒවා කරගෙන යන එක තමයි වැඩක්. එතකොට මොනාරේ Tamanට එහෙම වුණාම ඒවා පිළිබඳව අහලා දැනගන්න ක්‍රමවේදයක් මම ඊ කියලා දුන්නා. Tamanට ඒ අවශ්‍ය දුරකථන අංක ඒ වගේම ඊමේල් නම්බර ඒවා කොම්මන් දුන්නා. ඒවත් එක සම්බන්ධතාව පවත්වාගෙන තමන් ඉදිරියට භාවිතා කරගත්ත. පැහැදිලි? දැන් ওই භාවිතාව තුළ තමන්ට කෙටියෙන් පොදුවේ උපදේශ ටිකක් සහ නැත්නම් පොදුවේ ගැටලු මතුවෙන තැන් ටිකක් අඳුරගෙන තියෙනවා. ඒ නිසා ඒක පිළිබඳව අපි කෙටියෙන් සාකච්ඡා කරලා මෙමා කිරීම සිදු කරමු. දැන් තමන්ට කිව්වේ හුස්ම දැනෙනකොට ඇති වුණා, දැනීම නැතර වෙනකොට නැති වුණා. ආයෙත් දැනෙනකොට ඇති වුණා, දැනීම නැතිනකොට නැති වුණා. ඇති වුණා, නැති වුණා, ඇති වුණා, නැති වුණා කියලා කියාගෙන යන්න කිව්වා. දැන් එහෙම යනකොට Tamanට දිගටම දැන් ඇතිවීම නැතිවීම කියන එක පමණක්ම දිගටම දැන් මේ භාවනාව මම නතර කරන්න කියනකම් එහෙම වෙනස් වෙන්නේ නැතුව ඇතිවීම නැතිවීම ඇතිවීම නැතිවීම ඇතිවීම නැතිවීම කියලාම දිගටම හිත හිතා ඉන්න පුළුවන් වෙච්ච ආතුසන් බලන්න. එහෙම තමයි දිගටම කිව්වේ. හොඳයි. එතකොට ඒක හරි. ඒකට තමයි දැන් තව කාලය වැඩිපුර කරන්න වෙනවා. හේතුව කොයි හරි අවස්ථාවක් එයි තමන්ට ඇතිවීම නැතිවීම ඇතිවීම නැතිවීම හිතාගන්න බැරි වෙන. හරිද? ඒ තක්කා කාලය වැඩි කරමින් කරන්න ඕනේ. ඒක තමයි මගේ ක්‍රමානුකූලව අපි මුලින් විනාඩි 30ක් හිටියා නම් ඊට පස්සේ 35ක් 40ක් 45ක් කොහොම හරි ටික ටික වැඩි කරගත යුතුයි. අර සමාධිය යමන් අවස්ථාවක එයි ඒ ආපු වෙලාවට නතර නොකර ඉන්න දක්ෂ වෙන්න. හරිද? ටියුස්ම ගොඩක් වෙන එක ඒ කියන්නේ ඒ ඔය ප්‍රශ්න නෑ ඒක උනත් ඒක කදාගෙන යන්න ඕනේ වීර්යයෙන් කරන්න ඕනේ අතහරින්න බෑ ඒ වෙලාවට අපිට මේ සංකාරයන්ගේ උදයාවියේ වේගය දැනෙන්න ගන්නවා නැති වෙන නැති වෙන නැති වෙන නැති වෙන නැති වෙන නැති වෙන නැති වෙන නැති වෙන නැති වෙන නැති වෙන නැති වෙන කියලා යන්න ඊට පස්සේ ආපෝ මේ ආපෝ ස්කෝඩා ආපෝ ලෝඩාවුන් වුණා නම් අරමුණ කැඩිලා තියෙනවා ඒ කියන්නේ සමාධි තාම්මදි ඒ කියන්නේ ආපෝ තමන්ට උස්ම දිග බවක් දැනෙන්න ගත්තා ඒ කියන්නේ නැති වුණා නැති වුණා ඒ කියන්නේ අරමුණ කැඩිලා තියෙනවා නේ. ඒකයි හේතුව. එහෙම නැත්නම් ඔව්. ඒ මතක් වෙනවා කියන්නේ තාම අරමුණ පයින්. ඒ කියන්නේ තමන්ගේ තාම අර දුවන ගතිය බලවත්. ඒකයි ඒක මම කිව්වේ ඒකයි අර සමාධිය වැදගත් කියලා මෙතන. අනිවාර්ය සමාධිය ඕන. සමාධිය අපිට ඒක පුරුදු කරලා තිබ්බහම ඒ පුරුද්ද නැතිකම හින්දා මොකද වෙන්නේ දැන් ආයෙත් පයින්නවා. දැන් මේක අපි අකණ්ඩව නොනවත්වා මෙතන දෙන්න ඕනේ අර වැඩේ. අනිත් සංඥාම දාන්න දාන්න. නම් ඒක දානකොට අරගේ මොකක් හරි මතක් වෙනවා කියන්නේ අතන ඇතෑරේ. ඔව් ඒක හරි. ඒක දිගට කරගෙන යන්න ඕනේ. යම් අවස්ථාවක් ඒ. තම දිගට ඉන්න ඕනේ. ඔක ඉන්නකොට ස්වභාවිකව ඒ தත්ත්වය උදා වෙනවා. තම කලබල වෙලා බෑ. මම වැඩියෙන් උත්සාහ කළා වීර්ය කළා වැඩි වැඩියෙන් වීර්ය කළා හරියන්නේ නැහැ. ක්‍රමානුකූලව තමන් කල යුත්තේ කරගෙන යන උස්මත් එක ඉඳින් ඉඳින් දිගටම දිගට යනකොට කොයි වෙලාවද ඒක වෙන්නේ. මම කියුවා මේක මේ කාලේ ප්‍රශ්නයක් අපිට කාලේ කෙනෙක් අපිට දක්වන්න බෑ මම කියන්නේ අපි ආරණ්‍ය භාවනා සටහන කරනවා නම් අපි දවස් 15 වැඩසටහන කරනකොට දවස් 13 වෙනකොට ඔය කියන කර්මස්ථානික කර්මස්ථාන බොහොම කරලා ඉවර කරනවා 13 වෙනිදා 14 වෙනිදා වෙනකොට යාර මේ භාවනා කියා දීලා යාර තනියෙන් කරන්න දෙනවා අචරයි එයා තනියෙන් ඇවිල්ලා එයාට අවශ්‍ය දේවල් අහගන්න ඕනේ ඊට පස්සේ. සමහර විට එයා දන්නවා මේ භාවනා කරලා වැඩි වුණා පස්සේ අය වයස ප්‍රශ්න නැහැ. එයා සමහර විට උදේ වාරිනාම Taman දන්නේ නැහැ දාහනේ තිබ්බද අරක තිබ්බද සමහරට හවස 3 4 වෙනකන් එයා භාවනා වෙනවා. එහෙම වෙන්න ඕනේ. විදර්ශනා තමයි මේ ඔක්කොම කරේ. එහෙනම් ඔය කියන භාවනා ටික තමයි විදර්ශනා කියන්නේ. ආනාපානසතිය හැර පළවෙනි දවසේ කරපු අනිත්‍ය ඔක්කොම විදර්ශනා. පැහැදිලිද එතකොට? එතකොට ඔහොම කරගෙන යනකොට මම කිව්වා තමන්ට ඇතීම නැතිම හිතාගන්න බැරි වේගයක් එන්න පුළුවන් කියලා. එතකොට අනිත්‍යයි කියලා මෙනෙහි කරන්න කිව්වා. එහෙම අනිත්‍යයි කියලා මෙනෙහි කරන්න පුළුවන් වෙච්ච අයිඩිය නැතු සම්බන්ධ. එහෙම තුනක්. ගතගත ආවා. හොඳයි. එතකොට ඒ தത്വයට ආවා නම් තමන් එතකොට ආයෙ උස්මත් තමන්ට වැටුණොත් ආයෙ අර එක තීම් නැතිම් කරන්න ඕනේ. අනිත්‍ය කියන්නේ වේගයට ආවට පස්සේ අනිත්‍ය අනිත්‍ය අනිත්‍ය අනිත්‍ය කියලා අත්හරින්න නේද කරන්න ඕනේ. ඒක යම් අවස්ථාවක් කැඩුණොත් තමයි ආයෙ අර උස දැනීම හරි මොකක් හරි වෙන්නේ. හරි? අකණ්ඩව ඒ කරගෙන යන්න ඕනේ. ඒ කරගෙන යාම තුළ තමයි Tamanට සංඛාර නිරෝධයක් අත්විඳින්න ලැබෙන්නේ. ඔය හරි වෙයි. මොකද්ද වෙන්නේ කියන එක මම කිසිසේත්ම කියන්නේ වෙච්ච දාට Tamanට කියලා දෙන්න වෙලාද නැද්ද කියලා. හරිද? ඒ වගේම තමයි මතක තියාගන්න ඕනේ ඔය භාවනා තුළ සහ අනිත් කිසිම භාවනාවක් තුළ Tamanට ඇති වෙන කිසිම අත්දැකීමක් Tamanගේ කිසිම කෙනෙක් එක කියන්න එපා. Tamanගේ කියනවා කියන්නේ එයාට හතුරෙක් වෙන එක. හේතුව විඥාන ධර්මතාවයේ ස්වභාවය Tamanට ඒ කියන ආකාරයෙන් යමක් ආහාරට ලැබුණොත් මෙහෙම වෙනවා කියලා ඒක හිතෙන් මවා ගන්නවා. එතකොට යා භාවනාවේ ප්‍රතිඵලය ලැබෙනවා නෙවෙයි හිතින් ආය අවිද්‍යාවකටපත් වෙලා මෙහෙම එකක් වුණා කියලා හිතා ගන්නවා කියන එක විතරයි වෙන්නේ. එතකොට ඒකත් හිතක් එයා රැවටෙනවා. එඳ තමයි මේ මාර්ගඵල ලැබීමේදී ඇති වෙන தත්ත්වයන් එහෙම නැත්නම් සමහර සමාධිය ඇති වෙන අවස්ථාවදී ඇති වෙන කිසිම தත්ත්වයක් කිසිවෙක් එක්ක සාකච්ඡා නොකළ යුතුයි. ඒ කරන්නේ තමයි අනිවාර්යයෙන් ඔහුට හානියක්. තේරුණා? නිසා කිසිවෙක් එක්ක කතා කරන්න එපා. උපදෙස් දුන්න ගුරුවරයාත් එක්ක හැරෙන්න. එන්න. ඒ කරන් තමන් අනිතර අනිවාර්යෙන් හානියක්. තමන් භාවනා කරන විදිය කියා දෙන්න. ඒ හැම හරිද තමන්ට කරන විදිය හරියට කියා දෙන්න බෑ. ඒකත් කියා දෙන්න යන්න එපා. වැරදුනොත් එහෙම අමාරු වෙටනවා. තමන්ට ඇති වෙන කිසිම ප්‍රතිඵලයක් එක එක කතා කරන්න එපා. අනිවාර්යෙන් හිත රැවටෙන්න. එන්න. එනිසා තම තනි තනි තනියෙන් තමයි ඒක තියෙන එකට තමන් ඒවා විසඳගන්න සාකච්ඡා කළ යුත්තේ ගුරුවරයා එක්ක පමණයි. ඒක තමයි අනිත් අයත් එක්ක කියන්නේ ගියාට වැඩකුත් නැහැ. තමන් වෙන ආමුගෙනෙක් එක්ක කියන්නේ ගියා තමන්ට කියන්න බෑ. මොකද ඒ ස්වාමීන් වහන්සේලා මේ මාර්ගේ වඩලා නැත්තම් මේ විදිහට යාට තේරෙන්නේ නැහැ. හඳ ඔහු වෙන මාර්ගයක් වඩලා නම් තියෙන්නේ ඕකයි ඕක පිසු විකාරයක් කියලා. තේරුණා? ඒකත් මම කියන්නේ නැහැ අනිත් ස්වාමීන් වහන්සේලා කියන මාර්ග වැරදි කියලා. ඔබ ඒ කෙනෙක්ගෙන් අහන්න යනවනම් ඔහු කියන මාර්ගයේ ගමන් කරලා ඔහුත් එක්ක ඒක කතා කරන්න. තේරුණා? මගෙත් එක්ක කතා කරන්න එන්නත් එපා වෙන මොකක් හරි මාර්ගයක් අර හාමුදුරු මෙහෙම කව මෙහෙම වුණාම හරිද කියලා. ඒක මගෙන් අහන්න එපා මම මේ මාර්ගේ වඩලා නැහැ. තේරුණා? එහෙනම් තමන් දැනගන්න මේකේ තමන්ට ආරක්ෂා වෙන්නයි මම මේ කියන්නේ. මම කියන්නේ මේ මාර්ග වඩන්න එපා කියලා. ඕන එකක් කරලා මට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ ගැන තමන්ට ගැටලු තියෙනවා නම් මේ කියන පිළිවෙලේ භාවනා කරලා ඇති ප්‍රශ්න කර විතරයි මම උත්තර දෙන්නේ. කතා කරනකොට මම අර ඊයේ අර දුන්න කාඩ් එකේ එහා පැත්තේ නම්බරයක් ලියලා තියෙනවා. ආන් ඒ නම්බරේ ලංකාවට වැඩ කරනවා. නේද? ලෝකලට ලෝකල් නම්බරයක් විදිහට වැඩ කරන්නේ ඒක. ස්කයිප් තුනයි. ස්කයිප් ටැග් ඇඩ්‍රස් එකක් තියෙනවා, ඊමේල් ඇඩ්‍රස් එකක් තියෙනවා. එතකොට ඉතින් මම එක තැනක ඉන්නේ නැහැ වෙලාවල් හොයාගන්න වෙයි. ඒ ඉඳ කොහේ ඉන්නවද නැහැ මේ ගේවම සමහරට වැඩසටහන් ටිකක් තියෙන ඕස්ට්‍රේලියාවේ බාහිරින් වල ඒ වගේ වැඩසටහන් කීපයක් තියෙන. ඒතර කාලය එහා මෙහා වෙන මම ලංකාව වෙලාව ගත්තත් හරියන්නේ මම ලංකාවේ දින්නේ නැහැ ගොඩක් වෙලාවට. හරිද? ඒ ඉඳ ඉතලා තමන් ඊමේල් එකකට මොකක් හරි දාලා හරි එහෙම නැත්නම් කතා කරින් කරලා බලන්න මම වුණත් ආපහු කෝල් බෑක් කරන්න දාලා තිබ්බා. හරිද? මම තනිකර කරනවා. දැන් මම නොවැම්බර් 7 වෙනිකන් ඉන්නවා ඇමරිකාවේ. ඒ වෙලාවල එහාම වෙන්නේ නැහැ. දැන් මම මෙහෙන් ගියන් පස්සේ ආය කැනඩාවට යනවා. ලොකු වෙලාවෙ වෙනසක් වෙන්නේ නැහැ. ඇමරිකාවේ ඉන්නවා හත්ෙන්ද වෙනකම්. ඒ දෙක තමයි මේ නම්බරේට ඒ ලංකාවට ගියත් ඒ නම්බරේ වැඩ කරනවා. ඒක මැජික් ජැක් එක හරහා අපි අන්තර්ජාල පහසුකම් හරහා ඒක සම්බන්ධ කරලා දෙන්නේ. එතකොට Tamanට සාමාන්‍ය එතකොට අර local call number එකක් විදිහට වැඩ කරන්න පුළුවන්. නැත්නම් ලංකාවේ number එකකට ගත්තත් වැඩ කරනවා. ඒක මෙහෙටත් වැඩ කරනවා. මොකද එහෙ ඉන්න මෙහෙට කතා කරනවා, මෙහෙ ඉන්න එහෙට කතා කරනවා. ඔය දෙකම මම පාවිච්චි කරනවා. දෙකම වැඩ කරනවා. හරිද? ලංකාවේ නම්බරයට ගත්තත් ඒ නම්බරයට ගත්තත් දෙකම වැඩ කරනවා. හරි? නම්බර හත යනවා. නම්බර හත යනවා අපෝ ලංකාවට. ඒ වැඩසටහන් කීපයක් තියෙනවා. ඊට පස්සේ වැඩසටහන් කීපයකට ආයෝස්ට්‍රේලියාව යන්න වෙනවා. මේ ජනවාරි මාසෙ වෙනකොට යනවා. එහෙනම් තමයි මේ කතා කරනකොට ළමං කොහේ ඉන්නවද කියලා මම කියන්න දන්නේ නැහැ. එහෙනම් තමන් මේ විදිහට සම්බන්ධතාවය කරගෙන මම කාල වේලාව දක්වන්න කොහෙද ඉන්නේ කියලා. ඒක තමයි කාල වේලාව හොයාගෙන කතා කරන්නේ. හරි. කොහොමත් කොහේ හිටියත් මම වැඩසටහනේ ස්වභාවය එච්චරයි. මම උදේ 8 ඉඳන් හවස 5 වෙනකම් ෆෝන් එක අන්ත කරන්නේ නැහැ. හරි. ඉන්න තැනේ හැටියට. ඉන්න තැනේ හැටියට ලාවට හරි. කොහේ හිටියත් මම උදේ 8 ඉඳන් 5 මාර 6 වෙනකම් වැඩසටහනකින් සමහර විට ඒක දික් වෙනවා. ඒ තැන්වල හැටියට සමහර 6 7 8 වෙනකම් වැඩසටහන් කරනවා. එයින්දා තමයි මම කිව්වේ කාලය පිළිබඳව මම අවධානය යොමු කතා කරන්නේ. සමහර දේ නමර රෑ 12ට කතා කරන්න වෙයි. ඉතින් මට කරන්න දෙයක් නැහැ. හරිද? අවශ්‍යතාවය තියෙන කෙනා කතා කරන්නේ. ඒකේ රෙකෝඩින් තියෙනවද කියලා මට තියෙනවා තියෙනවා රෙකෝඩින් තියෙනවා මම තමයි තිබ්බ හැකි තමන්ට අර ලෝකල් නම්බරේ 9738736932 එකේ රෙකෝඩින් දාන්න පුළුවන් රෙකෝඩ් කරලා තියන්න ඒතර මට අහන්න පුළුවන් හරි නෑ අරකට රෙකෝඩින් එකක් දාන්න ඒක ලේසි මට ප්‍රශ්න නැහැ කොයි දියත් ඒක වැඩ කරනවා රෙකෝඩින් එකක් දාලා මම ඒක අහලා කතා කරන්න ඒක ඔයගොල්ලෝ නම්බරේ එක වැටෙනවා නම්බරේ ඔව් නම්බරේ වැඩෙනවා. ඊට මට ඒකට ගත්තා ඒක. නැත්නම් ඊමේල් එකක් දාන්න ප්‍රශ්න නැහැ. කොහොමද මම ඒක චෙක් කරන දවස් පාසා. වැරදිලි. හොඳයි. දීර්ඝ වශයෙන් තව කියන්න දෙයක් නැහැ තවන්ට. තවන්ට ඉන්න ඔය කියපු දේවල් ටික දිගට පුහුණු වෙන්න. භාවිතව බෞලිකතව අවිඥාය සම්බෝධාය නිබ්බානාය සම්මත්තති කියන බුද්ධ ආවාදය විතරයි දෙන්නේ. පාවිච්චි කරන්න. තමන් දන්න දාන හොඳටම ඇති. හරිද? දන්න බණ හොඳටම ඇති. දැනගත්තට බෑ මේක භාවිතය තුළ තමයි ලැබිය යුතු අවබෝධයන් ටිකක් තියෙනවා. ඒක භාවිතා කරනකොටයි එන්නේ. කිසිදාක ඒක කොච්චර බණ දැනගත්තත් භාවිතයෙන් තොරව ඒ තත්ත්වයට එන්න බෑ. හරිද? ඒක පාවිච්චි කරන්න ඕන. පාවිච්චි කරනකොට ওই දන්න ටිකත් හොඳටම ඇති පාවිච්චි කරනකොට ඊට වඩා මහා ඥානයක් තමයි එනවා. භාවිතයෙන් ලැබෙන ඥානෙ මහා පළල ඥානයක්. ඒක ලේසියෙන් නැති වෙන්නෙත් නෑ නැති කරන්න බෑ. හරිද? ඒ සූත්‍ර අහලා කියවලා යම් ඥානයක් එනවා. හැබැයි ඒක තමයි සුළු පටු සීමාවක් වෙලයි තියෙන්නේ. හරිද? ඊටාම පළල් ගැඹුරු ඥානයක තමන් එනවා භාවිතාව කරගෙන ගියාම. හරිද? එදා තමන්ට දැන් ওই ඥානය දුන්නේ මොකටද? ලෝකෝත්තර නිවන සඳහා තමන්ට ගමන් කිරීමට අවශ්‍ය සම්මා ඥානය වේති කියලා. ඉතින් සම්මා ඥානය තුළ තමන් පිළිදලා ඉන්නවා. ඒ සම්මා විමුක්තිය සඳහා තමන් ඔය මාර්ගඵල ලැබිය යුතු වෙනවා. හැදෙලි එතෙක් වීර්ය කරන්න ලැබුවාගෙන් පස්සේ තමන්ට අත්‍යවශ්‍ය නැහැ ඔය ගෑ කරන්න. ඒකයි බුදුහාර කියන්නේ අවමාශයෙන් සෝවාන් ඵලයටවත් වෙන්න. ආවට පස්සේ තමන්ට එතන ඉදිරියට යන වැඩේ ඉබේම සිද්ධ වෙනවා. ඒ වීර්යය තුලින් ඇතිවෙච්ච බලයෙන්. හරිද? ඉතින් ඒතෙක් තමන් සම්බුද්ධ ශාසනයෙන් කරගත යුත්තක් සිද්ධ කරලා හැම නැහැ. බුද්ධ ශාසනය කරන්න ඕන වැඩේ කරගන්නේ. දන් දෙන්න සිල් රැකෙන්න භාවනා කරනවා කියන තමයි දන් දීම සිල් රැකීම කරින් පින් සිද්ධ කරගෙන සසරේ යන්න ඒවා සිද්ධ කරගන්නවා නම් තාම බුද්ධ ශාසනය කළ යුතු අත්‍යවශ්‍ය වැඩේ සිද්ධ කරගන්නේ. හරිද? හ්ම්. හරි. එහෙනම් අපි දිනතරක් තිස්සේ දැන් දීර්ඝ මාර්ගයක් තමයි පැහැදිලි කරලා දුන්නේ. සතර සතිපට්ඨානය මූලික කරගෙන තම තමන්ට තිබෙන්නේ තම තමන්ගේ කෘත්‍යයන් සිදු කරගෙන මේ මාර්ගය තුළ ගමන් කරන්න. නිසා බුදුහාම ප්‍රදාරෙනවා යමෙක් කොයිතරම් විසල් ධර්ම රැස් කරගෙන ඒ දිව්‍ය ලෝක සම්පත්තිය ලබන්න, ස්වර්ග සම්පත්තිය ලබන්න, සක්විති සරකම් ලබන්න ගියත් ඒ ප්‍රමා වැඩක් වෙන්නේ නැහැ. මොකද ඒ සියල්ලන්ට අපායේ යන්න සිද්ධ වෙන්න පුළුවන්. නිසා දක්වනවා පතව්‍යායක රජ්‍යේන සග්ගස්ස ගමනේනවා සබ්බ ලෝකාධිපත්‍යේන සෝතාපට්ටි පලංවරංග මේ මහ පොළවටම අධිපති වුණත් මේ පෘථුවියටම අධිපති කෙනෙක් බවට පත් වුණත් වැඩක් නැහැ සග්ගස්ස ගමනේනවා දිව්‍ය ලෝකේ ගියත් වැඩක් නැහැ සබ්බ ලෝකාධිපත්‍යයෙන් මේ ලෝකතලයන් වල සියලු ලෝකයන් අධිපති කෙනෙක් බවට පත් වෙන්න යමෙක්ට හැකියාව ලැබුණොත් එයත් වැඩක් නැහැ ඒමක් නිසාද ඔවුන් සියල්ලෝ නැවත සතර අපායට වැටෙන නැවත පුනරුත්පත්තිය සහිත වූ අය නමුත් සෝතාපන්නයා එසේ වෙන්නේ නැහැ. උපරිමාත්ම හතයි උදෙන නිසා බුදුහාම දක්වනවා. සෝතාපට්ටි ඵලං වරක්. සෝතාපන්න භාවයටපත් වුණොත් ඒ ඵලය තමං උතුම් ඵලයක් ආයේ මේ ලෝකේ මොකුත් නැහැ. නිසා ඒක ලැබුම් කෙනා උපරිම උපදින්නේ ආත්ම හතක් නිසා ඔහු සංසාර ගමන අතර කරන්න දක්ෂ වෙච්ච කෙනෙක්. නිසා එයයි බුදුහාමුදුරුවෝ දැක්වේ අවම වශයෙන් මේ සම්මුද සාසන තුළ සිද්ධ කරගන්නට. එනයිකට සඳහා ආශුමුලි වැඩේ වෙකි. ඉතින් සෝවාන් නොවි සකදාගාම වෙන්නේ නැහැ. සකදාගාම නොවි අනාගාම වෙන්නේ අනාගාම නොවි රහත් වෙන්නේ. තමගේ වීර්යය වැඩි නම් එක විටම ওই මාර්ග හතරම වැඩිලා ඉවර වෙන්නත් පුළුවන්. හරිද? නිසා සතර මාර්ගක් සතර ඵලයක් තිබෙනවා. ඉතින් තමන්ගේ වීර්යය වැඩි කරගත්තොත් එක විටම සිද්ධ වෙලා මාර්ග ඵල දෙක තුනක් ඇති වෙන්නත් එකපාරට පුළුවන්. හරිද? ඒක තමන්ගේ උත්සාහය මත සිද්ධ වෙයි. එමනාස දිනක් ප්‍රාර්ථනා කරපු කාර්යය තුළ තමන් රැස් කරගත් ආපත සම්පත්තියේ බලය විශේෂ වශයෙන්ම තමන් මේ කාර්ය මූලික වශයෙන් සම්බන්ධ කර දාමේ දක්වන්න දුරු. එවැගේම මේ ගමන සඳහා අවශ්‍ය මූලික ව්‍යපෑම් ආදී සියල්ල සිදු කරන්නට දුනේ. නිව් ජර්සියෙහි වාසය කරන අමන්ද සහ ආරෝෂිනී කියන මේ දෙදෙනා. ඒ අය තමයි මේ මුළු සඳහාම වැඩසටහන සඳහා ලංකාවේ දැන් මෙහෙට එන්න අවශ්‍ය මූලික වේදම් දක්වලා ඒ ආශ්‍රය වැඩසටහන සංවිධානය කරමින් ඒ කාර්ය සිදු කරන්නට යෙදුණා. මේ සඳහා සම්බන්ධතාවය ඇති කරන්නට යෙදුණා. ප්‍රියංකා අක්කා. ඉතින් ප්‍රියංකා අක්කත් ඒ ආකාරයෙන් සැක්‍රමෙන්ටෝ ප්‍රදේශයේ සටහන් සංවිධානය කරමින් ඒ කාර්යයන් සිදු කරන්නට යෙදিলা. දැන් මේ වැඩසටහන සංවිධානය කරන්නටත් යම් ආකාරයකින් මූලිකත්වයෙන් කටයුතු කිරීම සිදු කරා. ඒ සියලුම කාර්යයන් සිදු කරන්නට විශේෂ වශයෙන් විහාරස්ථානයන් වල වාසය කරන ඒ ස්වාමීන් වහන්සේලා විශේෂ වශයෙන් මතක් කළ යුතු වෙනවා. මා වස්වාසය සිදු කරලා තියෙන මිර්ලෙන් බෞද්ධ විහාරයේ විහාරාධිපති උපරතන නායක ස්වාමීන් වහන්සේ තමයි මූලික වශයෙන් මෙහෙට පැමිණෙන්නට අවසර පත්‍ර සකසා ගන්නට වීසා ලබා දෙන්න මූලික කටයුතු සිදු කරේ. තිරුන් වහන්සේටත් ඒ ආකාරයේ මේ විහාරස්ථාන රාශිය කොංග්‍රස් සටහන් පවත්වන්නට දුන්නේ. ඒ සියලු විහාරස්ථානයන් වල ඒ ස්වාමීන් වහන්සේලා විශේෂ වශයෙන් දැන් ඔබට මේ කාර්ය සිදු කරන්න මේ විහාරස්ථානයේ සිල් පහසුකම් සපයා දෙමින්, ඉදුම් පිටුම ආදී ලබා දෙමින්, දානමාන කටයුතු සියල්ල සම්පූර්ණ කරමින්, ඒ කාර්යයන් සිදු කරමින්, දායකයන් සංවිධානය කරමින්, ඒ කාර්ය වෙනුවෙන් නිරත වුණු විහාරස්ථාන විහාරාධිපති නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නයටම අපි මේ පින් අනුමෝදන් කරමු. මේ සියලුම නම් වශයෙන් මතක් කළා වූ නොකළා වූ යම් ආකාරයකින් මේ කාර්ය වෙනුවෙන් සාසනකදී දැක්වුවා වූ සහ සම්බන්ධ වුණා වූ ඒ සියලුම දෙනාට මේ පින්වත්පත් වීම තුළ නිදුක් නිරෝගී චිර භාවයත්පත් වෙමින් කරන ආගමික සාසනික සේවාවන් තවදුරටත් කාලයක් සිදු කරන්න ශක්තිය ධෛර්ය වාසනාව උදා වෙමින් ප්‍රාර්ථනීය අරගෙන උතුම් මහ නිවනට භවහාම්පත්තිවි නිවනින් සැනසෙන්නට මේ කුසල සම්පත්තියන් එයාට පුණ්‍ය වශයෙන් අනුමෝදන් වෙත්වායි කියලා කවුරු ප්‍රාර්ථනා කරා. ඉතින් ආකාරයෙන් තමයි මේ අනුව මහා ධර්ම මාර්ගයේ ගමන් කරපු මේ මොහොතේ තමන් කෘතඥ වේදිත්‍ය දක්විය යුතු වෙනවා. ඒකාන්ත වශයෙන් තමන්ට මෙවන් ශරීරයක් සකස් කර දුන්නොත් දෙමාපියන් ඒකාන්ත කොටම පිසිපත් කර යුතු වෙනවා. ඔවුන් ඒ කාර්ය සිදු නොකරනට ඔබට මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්න ශක්තිය ලැබෙන්නේ නැහැ. නිසාම තාත්ත දෙන ජීවිතුන් අතර හිටියා හෝ නොහිටියා හෝ එසේ ඒ අයට පින් අනුමෝදන් කළ යුතුමයි. එහා හේතුව මක්නසාද ඔවුන් ඔබට වෙන මොනම නොකලත් තමන්ට මේ සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා සුදුසු ආයතන පද්ධතියක් සකස් කර දුන්නා. ඒකසේ නොවෙන්නට තමන්ට මේ මගේ යන්න බෑ. ඒ නිසා ඒකාන්ත කරම තමා හැදු වැඩු දෙමාපියන් ආකාර තමන්ට මේ ගුරුහරකම් මාර්ගයේ මූලික වශයෙන් සකසා දුන්නා වූ ලෞකික මාර්ගය පින් පව් කියන දෙක පැහැදිලි කර දුන්නා වූ ගුරුවරුන් ඒකාන්තයේ සීකර යුතු වෙනවා ඒ වගේම තමගේ සහෝදර සහෝදරියන් හිතබුදුරන් ආදී සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියල්ලෝද මේ උතුම් නිවන පැමිණීමේ ශක්ති මාර්ගය උදා කරගෙන නිවනින් සැනසෙත්වායි කියන කරුණාවටත් පින් අනුමෝදන් කරමු. ආකාරයෙන් පින් අනුමෝදන් වීමේ ශක්තිය ඇත්තා අවීචිවට බවාග්‍රේ දක්වා වූ සියලුම සත්වයෝ පින් අනුමෝදන් වෙලා ඒ සියලුම සත්වයෝද මේ ජාති ජරා ව්‍යාධි ශෝක පරිදේ දුක් දෝමනස් යකිතර වූ උතුම් අධිරාමර නිවනින් සැනසීම උදසාම මේ පින් අනුමෝදන් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරගෙන එනම් කරුත් ගාතාවන් කියමින් පින් අනුමෝදන් කරලා වැඩසටහන කිරීම සිදු කරමු.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 සංඝ සුපටිපන්න තෙරුවන් ගෞරවනීය සාමහස පින්නතනේ මේ ලායලි මේ තින්නත් පිරිසට දහම් මඟ කියා දෙමින් ඒ වගේම නිවන් දොරට වෙර කරමින් දින ගණනාවක් දින හතරක් තිස්සේ භාවනා වැඩසටහනක් මෙහෙවන්නට යෙදෙන අපගේ ගෞරවනීය හාමුදුරන් වහන්සේට ආශිර්වාද කිරීම පුණ්‍යානුමෝදනා සිද්ධ කිරීමයි. මෙන්නේ අපගේ විහාරස්ථානයේ ගෞරවනීය විහාරාධිපති කැලිෆෝනියාවේ ප්‍රධාන සංඝනායක නාහිපාණන් වහන්සේ අපිට සිහිපත් කළා මේ කටයුත්ත සිද්ධ කරන්නට. මේ පින්නතුන් දහමට ලැබී දහමට කැමති සසර දුක් නිමා කරගන්නට උත්සාහවත් වෙන පින්නතුන් පිරිසක්. ඒ නිසාම තමන්ගේ දෛනික රාජකාරීත් සේරම වගේ පසකට දාලා දහමටම කැප වෙලා දින ගණනාවක් තිස්සේ මේ දහම් මඟ පුරුදු පුහුණු කරන්නට යෙදුණා. ධර්මඥානය ඇති කර ගන්නට යෙදුණා. ඉතින් සියල්ලක්ම ඒ අපගේ ගෞරවනීය හාමුදුරන් වහන්සේ බදුල්ලේ සූර්යරත්න හාමුදුරන් වහන්සේ විසින් මේ පින්නතුන් කෙරෙහි තාම අනුකම්පාවෙන් කට සිද්ධ කරන්නට යෙදුන ඒ ධර්ම ප්‍රචාරක සේවාවෙන් ලද අනුග්‍රහය. ඉතින් මේ ප්‍රතිඵලය අත්විඳින්නට අප කෙරේ ඔබ අප සැම කෙරේ කරුණාවෙන් මෛත්‍රියෙන් අපගේ විහාරස්ථානට වැඩමවලා විහාරස්ථානයේ වැඩ වාසය කරමින් මේ දින හතර තිස්සේ මේ පින්වත් පිරිස කෙරේ කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවවාද අනුශාසනා කරමින් ධර්ම සාකච්ඡා පවත්වමින් මේ භාවනා වැඩසටහන ඉතාමත් මනමින් සිදු කරන්නට යෙදුණා ගෞරවනීය හාමුදුරන් වහන්සේට බදුල්ලේ සූර්යරත්න හාමුදුරන් වහන්සේට අපි ආශිර්වාද කරනවා පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා අප විසින් අප හැම දෙනා විසින්ම සිදු කරගන්නට යෙදුන මේ පින්කම් වල ශක්තියෙන් උන්වහන්සේගේ අභිලාෂයන් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිවනින් සැනසීම ලබන්නට මේ සියලු පින්කම් හේතු ආසනාවන වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ ප්‍රාර්ථනා ආශිර්වාදය අපි අපේ විහාරස්ථානයේ ගෞරවනීය නායක හඳුරන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය වෙනුවෙන් ඔබ වෙනුවෙන් සියලු දායක දායකයන් වෙනුවෙන් සිද්ධ කරන්නට යෙදුණා. ඒ උන්වහන්සේගේ තවත් දහම් මේ වගේ දහම් දෙහැමි වැඩසටහන් තවත් බොහෝ ගණනාවක් සිද්ධ වෙනවා. ඒවා මෙනෙමින් සිදු කරන්නට අවශ්‍ය කරන නිදුක් නිරෝගී චිරජීවන සම්පත් සැලසේවා සියලු කටයුතු සඵල වේවා දීර්ඝාය සම්පත් සැලසේවා කියලා පිළිගත් අනේ පින්නත් ඔබ හැම දිනාගේද බලාපොරොත්තු ප්‍රකාරව ඊ ඔබගේ අභිලාෂයන් සමුද්දිමත්ව වහවහාම සසර දුක් නිවා කරගන්නට මේ සියලු ධර්මතා පාරමිතාවක්ම වේවා කියලා අපි අනුස්මරණය කරනවා දැක්කම කවුරුත් කොහොම වන්දනා කරගන්න මාසගණන් ආශිර්වාද ගන්නවා සත්‍යයි. අභිවාදන සීලස නිච්ඡං වදාචාරිනෝ චතරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං ගලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේ වචේ අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු